දුන්නා කේන් අරන් ගියා. උදරින් එළිය වගේ තිබ්බනම් හරි. අවසරයි ගෞරවනීය සංඝරත්නයන් අවසරයි අදා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තවත් බ්‍රහස්පති දවසකට එළඹිලා තියෙන්නේ ඉතින් බ්‍රහස්පති දවස අපි නිසන්වණේ නිවාසික පිරිසට මේ හතමාරේ පැයට ධර්ම දේශනාවක් චාරිත්‍රාක් වශයෙන් පාත්‍රනා. ඉතින් අදත් ඒ චාරිත්‍රය හැටියට ධර්ම දේශනාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සියලුම දෙනා ඒ සඳහා tempatra සාදු කාර්යය පාත්වන. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සුභජ්ජේ අනුකම්පමානෝ හාපේති අත්තං පටිබද්ධ චිත්තෝ ඒතම් භයං සන්තවේ පෙක්ඛමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන්වනේ මේ වගේ ධර්ම දේශනාවකට හම්බ වෙන හැම වෙලාවෙම ඒ ධර්ම දේශනාව දේශනාවලියක් විදියටයි පවත්න්නේ. සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරනිච්ච සූත්‍රයකට අනුව දවසින් දවස අනුපිළිවෙලින් මාතෘකා උද්දෘත කරගෙන දේශනාවලියක් නැත්නම් දේශනා මාලාවක් විදියට පවත්න්නේ. ඉතින් මේ තුන්වෙනි දේශනාව මේ දේශනාවලියේ ඒ දේශනාවලියට ඉස්සරහින් තියාගත්තේ කග්ග විසාන සූත්‍රය කියලා නම් කරලා තියෙන සූත්‍ර පිටකේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ සඳහන් සූත්‍රයක්. මේ සූත්‍රය සාමාන්‍ය බුද්ධඝං අදහස් වලට ටිකක් අභියෝගයක් වගේ පේන්න තියෙනවා. ඒ බුද්ධ ආගමේ සඳහන් කරන ඒ යම් යම් ආගමික සංස්කෘතික සම්ප්‍රදාන කුල ගති සිරිත් විරිත් වල එහාට ගිහිල්ලා සිරිත් විරිත් ඔබට ගිහිල්ලා ඒ වගේ වුණත් තියෙන්න පුළුවන් යම් යම් අඩුපාඩු නොකිය ඉදිරිපත් කරන නිසා සමහර විටක සම්ප්‍රදාන කුල බුද්ධ ආගම කරන නැත්තම් සිරිත් විරිත් අනුව කරන අයට මේකේ තියෙන දේවල් නිකන් දෙහියට ඇපෙනා වගේ දැනෙනවා. අමාරු ගතියක් මේකේ පේන්න තියෙන නිසා මේ වැනි සූත්‍ර සාමාන්‍ය දේශනාවලදී මාතෘකා කරන්නේ නැහැ. මොකද මාතෘකා කරපුවාම දේශක ස්වාමීන් වහන්සේ අපහසුටපත් වෙනවා. ඍජුව කරුණු නියම විදියට එළි වුණොත් අසන්න අසහනෙටපත් වෙනවා. මොකද්ද මේ අපිට මෙතෙක් කල් කියපු දේත් මේ කියන දේත් අතර වෙනස කියලා. ඉතින් ඒ නිසා මෙතන අපි තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම් ක්‍රමය අනුපිළිවෙලින් සිද්ධ වෙන එකක්. ගොඩාක් ගුරුසු බරපතල අකුසල තියෙන කෙනාට ඊට වැඩිය අඩු අකුසල තියෙන එකක් එච්චර ගොරෝසු නැති එකක් කුසලයක් විදිහට පෙන්ලා දෙනවා. සංසන්දනාත්මකව. ඉතින් එතකොට ඒකේන අමාරුවෙන් ආයාසයෙන් අර ඝන බහල ගොරෝසු අකුසලය අයින් කරනවා. අර ඊගාවට තියෙන ටිකක් මුරුදු මධ්‍යස්ත අකුසලයට හේතු වෙනවා. එයා එතකොට ඒක දකින්නේ අකුසලයක ඉඳලා කුසලයකට ආවයි කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ තද බල අකුසලයක ඉඳලා මද අකුසලයකටපත් වීම. ඊට පස්සේ එතන ගත කරනකොට ඒත් එච්චරම ලুকু සාන්තියක් දැනෙන්නේ නැහැ. සීල ආඩම්බරයක් හිතට එනවා. ඒ තාමත් ඉන්නේ අකුසලේ. ඒ නිසා එයාට දැනෙන්නේ නැහැ ටික කාලයක් යනකොට අලුත් දෙයක පුරුදු වුණාට පස්සේ තියෙනවා හිටපු තැන වගේම මෙතනක් තියෙනවා යම්කිසි දැවිලි තැවිලි ගතියක් යම්කිසි අසහනකාරී ගතියක්. ඉතින් ඒකට දැන් මොකද කරන්නේ කියලා බලනකොට ඊටත් වඩා සියුම් කෙලේශයක් මාර්ගේ අර මධ්‍යස්ථ කෙලේශය අයින් කරනවා. ඒකත් පෙන්වන්නේ කුසලතාවයක් විදියට. එතෙන්ට ගියාට පස්සේ තවත් හිතට තෙදක් එනවා. මම වෙනදටත් වැඩිය ශික්ෂාගරුකයි වෙනදටත් වැඩිය සભ્યත්වගතයි වෙනතරත් වැඩිය මහාත්මා ගති තියෙනවා සදාචාර සම්පන්නයි. නමුත් ඒකේ ටිකක් පටල වේගන පදයන් වේගන යනකොට තේරෙනවා ඒ ඒ දුකේ හෝ දැවිලි තැවිලි වල හෝ අසහනී සම්පූර්ණ ගෙවන් කිරීමක් වෙලා නැහැ. තාම දැන් හොඳ කුසල තැනක ඉන්නේ. Taman දන්න විදියට. නමුත් තාමත් ඒ දරතයන් එහෙම නැත්නම් ජීවිතයේදී පවතින දැවිලි තැවිලි යම් කිසි ප්‍රමාණයකට තියෙනවා. ඉතින් අර අසත්පුරුෂයා හිතන්නේ කොච්චර හොඳ කෙරුවක්වත් මේක සනീപ කරන්න බෑ. <coughs> මොකටද මේ ආයාසයෙන් හොඳ වෙන්න හදන්නේ? මං හිතපු තැන වගේම තමයි කියලා එයාට හිතේ. නමුත් සත්පුරුෂයා කල්පනා කරනවා මම ඉතින් ඉස්සර විතර කාය දුස්චරිත දැන් වෙන්නේ නැහැ. වචී දුස්චරිත වෙන්නේ නැහැ. ඒ නිසා මගෙන් සමාජයට වෙන දරත අනතුරු කරදර දැන් අඩුයි. මගේ හිතේ යම් ප්‍රමාණයකට සාන්තියක් තියෙනවා. මම හිතුණට වැඩිය සભ્યත්වගතයි කියලා. එන්නේ සියුම් වෙනස තේරෙන්නේ නැහැ ඡන්දපරසු කෙනාට. තේරෙන්නේ නැහැ අසපුරුෂයාට. ඉතියාට පෙන්නේ මේ හොඳ කෙරුවත් නරක කෙරුවත් ජීවිතේ කරදරයි. ඉතින් මේ හොඳ කරන්න මොකටද වෙහෙත ගන්නෙ? කවුරුත් එක මල්ලෙනේ කවුරුත් එක ස්වරූපෙනේ කියලා නපුරට හිතනවා. නමුත් සර්වඥාන චේතනදී සදාචාරය ඉස්මතු කරලාට කියනවා උඹේ කරපු හික්මීම නිසා උඹේ කරපු ඉන්ද්‍රිය සංවරය නිසා පරිතද කර ගැනීම නිසා නොදැනුණාට පරිසරයට සමාජයට ගස්වල වලට ඔබ හිතට උතුම් ලොකු සාන්තියක් තියෙනවා ඒ නිසා ඔය කරගෙන යන වැඩේ කරන්නයි කියලා අර සියුම් කෙලස් තියෙන එකනටත් කියනවා ඒ සියුම් කෙලසුත් අඩුකරනද තවත් ඊට වඩා කුසලතාවයක් පෙළලා දෙනවා. ඔන්නේ දෙවෙනි තුන්වෙනි මට්ටම් වලදී බෞද්ධය හැලෙනවා. බෞද්ධයර පේන්න තියෙන අපිට මෙතෙක් කල් දහම් පාසල උගන්වපුවා දැන් නැහැ. අපිට මෙතෙක්කල් ගමේ පන්සලේ හාමුදුරුවෝ ගන්නපුවා දැන් නැහැ. දැන් අමුතර දෙයක් කියනවා මට මේවා තේරෙන්නේ නැහැ කියලා. ඒත් ඒක අතහරිනව නැත්නම් ඒක වටිනාකම තේරුම් ගන්නට උත්සාහ කරන්නේ නමුත් ඒ වුණත් ඒ පුද්ගලයා මේ වෙනකොටත් සෑහෙන්න අධිචි තත්ත්වකටපත් වෙලා තිනවා අපහු පිරෙන්නේ නැත්නම්. නමුත් ඉදිරියටම වැඩ කරගෙන යන්නේ කරන්න තේරෙනවා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගොරෝසු ගොරෝසු දේ අතහරිමින් සියුම් සියුම් දේවල් වලට යන බව ආන් එහෙම යන කෙනාට තේරෙනවා බුදුහාමුදුරුවෝ මේ ආරම්භකයට විතරක් නෙවෙයි බණ කියන්නේ මදහත් ඇත්තටත් උගා දිනු වෙච්ච එකකට තාම කියන්න බණක් බුදුහාමුදුරුවෝ ගාව තියෙනවා. ඉතින් තමන් දැන් ගොඩාක් සෙනක පිරිස නැති වුණාට දැන් ඉන්නේ හැදිච්ච පිරිසක් මැද සීමිත පිරිසක් මැද කියලා මම දන්නවා කියලා ඉවර කරන්න බෑ මේ දාන. මම දන්නවා කියලා ඉවර කරන්න බෑ මේ විනය. එnde ende ende ende සියුම් වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ සියුම් භාවයකින් බැලුවොත් නම් කග්ගවිසාන සූත්‍රයේ සුවිශේෂී තැනකට අවිල්ලා තියෙනවා. අන්න ඒ සුවිශේෂී බව තේරුම් ගන්නද මේ වෙනකොටත් හික්මීම ඉස්සරහින් තියාගෙන තියෙනවා. මේ වෙනකොටත් තමන් ආපු මේ පියවර දෙක තුන එහෙම දැඩි කරලා අල්ලගත්ත හිතක් තියෙන කෙනෙක් ඉන්නෝ නැත්නම් ඒකට පශ්චාත්තාප වෙන කෙනෙකුට නම් මේක ආපහු lessලා වැටෙන තරක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ අනුව බලනකොට මේ කග්ගවිසාන සූත්‍රයේ ප්‍රධාන වශයෙන් එල්ල දෙන්න හදන තේමාව තමයි මේ ඒකෝ කියන පදේ. ඒකෝ චරේ තනිව හැසිරියන් කියන එක. එහෙම නැත්නම් ඒකෝදි භාව ඒකෝදි භාව කියන්නේ හිතේ සමාධියට හිතේ තියෙන එකලස් ගතියට සමතයට ඒකේ තියෙන ඒකට Taman දක්වන අනුග්‍රහයට කියන බුලන් ඒකෝ කියලා ඒකචාරී කියලත් මේකට සඳහන් කරලා තියෙනවා. එහෙම නැත්නම් ඒකෝ කියන පදයට ඒකෝචරේ තනිව හැසිරෙනවා කියන එක සඳහන් කරනවා. මේ මේ සූත්‍රයේ එහෙම නැත්නම් හුද්දේ කලාව වෙනවා. විවේක වෙනවා. සාමය සතුට හිතේ සතුට ප්‍රධාන තැන සලකනවා කියන එක මේකෙන් සංග්‍රහ වෙනවා. ඉතින් මේ කග්ගවිශාන සූත්‍රය දිග්ගටම යටින් බලනකොට ඒ වගේ හුදේකලා වීමේ එකලාව හැසිරීමේ ඒකෝචරේ කියන පදය හරි ලස්සන විදියට එක එක එක එක ක්‍රම වලින් එක එක ක්‍රම නිදර්ශන වලින් පසුබිම අනුව පෙන්ලා දෙනවා මේ ඒක ආගමට නොගැලපෙන ගතියත් මේකට අහක දාන්න බැරි තරම් ගැඹුරු ධර්මයක් තියෙන නිසා දෝ මේකට අටුවාචාරින් වහන්සලා පෙන්ලා තියෙන මේ ඒකෝචරයේ කියන ගතිය එහෙම නැත්නම් එකලාව හැසිරෙනවා කියන මේ ගතිය උදේකලා වෙනවා කියන මේ ගතිය සීළු දෙනා සඳහා දේශනා කරපයක් නෙවෙයි පසේ බුද්ධත්වයේ සඳහා ප්‍රාර්ථනා කරන්නා වූ පසේ බුදුරජාණන් වහන්සේලාට දේශනා කරපයක් කියලා කියලා තියෙනවා. ඒ මොකද සාමාන්‍ය සම්ප්‍රදාය හැටි තමයි පසේ බුදුරජාණන් වහන්සේලා බොහෝම අඳුරන්න බෑ බුදු කෙනෙක් කියලා හැසිරෙන්නේ එකලාව. ඒ නිසා එවැනි අදිෂ්ඨානයක් හිතේ ඇතුව බෝධි සම්භාර පුරු නැත්තන්ගේ බෝධි සම්භාර කතා නැත්තම් ඒ අතන්ගේ ජාතක කතා වගේ තමයි අටුවාව පෙන්ලා දීලා තියෙන්නේ. නමුත් කාට හරි තරුණ තරුණි කෙනෙකුට මේ සූත්‍රය පොඩ්ඩක් හේතු ගන්නලා දුන්නොත් තාම සමාජශීලී වෙන්න ඉස්සෙල්ලා තාම කසාද බඳින්න ඉස්සර වෙලා තාම රස්සාවක් කරන්න ඉස්සර වෙලා ඒ කෙනේ 10කින් එක්කෙනෙක් අල්ලන්න ඉඩ තියෙන ඔක්කොම නම් අල්ලන එකක් නෑ ඇල්ලුවොත් ඒ කෙනාට ආයේ මඩේ දාලා හොදන්න දෙයක් ඇත්තේ නෑ තේරෙනවා අපි තනියම උපදින්නේ තනියම මැරෙන්නේ මේ අතරමැද මේ ඇති කරගන්න සෑම සම්බන්ධතාවයක්ම දුක පිණිස පිහිටනවා ඒක දැනගෙන ඒ සම්බන්ධතාවයන් විදුලි වයර් එකක් පරිපතයක් අතට අත්මේසිකක් දාගෙන අල්ලනවා වගේ වැඩ ගත්තර කමක් නැහැ දෑතින් දෝතින් අල්ලන්නේ නැතුව ඒක හෑන්ඩ් ග්ලව් එකක් දාගෙන අල්ලන්න වගේ අල්ලන්න පුරුදු වුණොත් එහෙම ඒ මනුස්සයාට මේ හම්බෙච්ච මනුස්ස ජීවිතය සෑහෙන සතුටකින් එහෙනම් සෑහෙන දුක් පීඩා අඩු ගතියකින් ඝර්ෂණය අඩු ගතියකින් ගත කරන්න පුළුවන් බව මම හිතන්නේ තරුණ වයසේදීම තේරුම් ගන්න පුළුවන්. අභාග්‍යයකට වගේ වැඩි හිටියෝ මෙව අපෙන් හංගලා තියෙනවා. හංගලා ඉවරලා අපිට මේ සෙනඟ මත එකතු වෙන්න දක්ෂකම් පාණ්ඩ ජනප්‍රිය වෙන්න ලාභ ලබනද සත්කාර ලබනද සම්මාන ලබනද ශිලෝක ලබන තියෙන ක්‍රමය බුදුහාමුදුරෝ දේශනා කරපු එකක් කියලා අපිව අහස් කුරපත්තු කරුවා වගේ සේවන වලට ගෙන දාලා උඩ අරින්න හදනවා. ඉතින් උඩ ගිහලා ඩෝංග ආපුවාම කොහේ කැලි විසිරනද කියලා හොයන්න බෑ. ඊට මීට වැඩිය තමන්ගේ ලැබිච්ච ජීවිතයේ සංවිධානයක් ඇතුව එකලාවසඬ එහෙම නැත්නම් ඒකෝචරේ නැත්නම් ඒක විහාරී හුද්දකලා ජීවිතයකට යොමු කරන්න පුළුවන් නම් අමාරු වුණාට පස්සේ බෑ කියන එක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ අමාරු වුණාට පස්සේ වුණත් ඕනෑම කෙනෙකුට සම්පූර්ණ අවස්ථාව තියෙනවා තමන් කාලා තියෙන රාත්තල් ගාන බඩේ තියෙන මඩ රාත්තල් ගාන දන්නවනම් ආයනෝ කණ්ඩ ඒකත් හොඳයි නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මඩේ ගා ගන්න නැතුව පිරිසුදු ජීවත් වෙන්න පුළුවන් කමකුත් තියෙනවා නිසා මම මගේ ජීවිතය අවුරුදු 26 27 දී විතර මේ සතිය සාප්‍රමාදී කියන වචනේ හදාරනකොට මට කියවන්න දුන්නේ සුදු හාමුදුරු ඉස්සල්ලා මේ සූත්‍රය. මම ඒතර බඳලා තිබුණෙත් නෑ රස්සාවක් කරලා තිබුණෙත් නෑ. මේ මේ බුදුහාමුදුරෝ මෙහෙමත් දේවල් කියලා තියනවාද කියන එක විතරයි මට ඉස්සරහට දැනුනේ. ඉතින් මට කිව්වා පුළුවන් නම් මේක කටපාඩම් කරගන්න කියලා. ගාථා 30 ගණක් තියෙනවා. හැම ගාතාවක්ම ඉවර වෙන්නේ එකක් අර ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කඟ වේනගේ තනියඟ වගේ තනිව හැසිරියන් හැම කතාවක්ම කියලා කියනවා කඟ වේනගේ තනියඟ වගේ එකව එකව එකලාව හැසිරියන් කියලා. ඒක මට හම්බුනේ ඒ ජීවිතයේ භද්‍ර යවුණේදී. නමුත් වාසනාවකටද අවාසනාවකටද මම දන්නේ ඒකට මට ප්‍රිය ගතියක් ඇති වුණා. මම බොහොම ජනප්‍රිය භාවයට කැමති ජනප්‍රියව ජීවත් වෙන සමාජශීලී ජීවත් වෙන සතෙක්. ඒවරණ මේක හිතේ තියාගෙන හිටපු නිසා මට මේ හැම ඇති වෙච්ච සම්බන්ධතාවයකම කෙලවර ගඳ ගහන එකක් බව. ඒක හැම එකක්ම කුණු වෙච්ච එකක් බව. තේරෙනකොට මට ඒ ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුව පෙන්ලා දීපු එක ඇතර බුදුහාමුදුරුව කියපු එක මට හොඳට පේන්න පටන් ගත්තා. ඒ නිසා මට දඬුවමක් උනේත් නැහැ. ඒක පශ්චාත්තාවයක් උනේත් නැහැ. මේ අර කියාපු දේ නැවත කලපිරිමැදීමක් විතරයි. පත්තිරුවක මේ තල්පත්තිරුවක තියෙන එකක් නැවත කලපිරිමැදිනකොට අලුතෙන් ලියන්න ඕනේ නැහැ. මැකිච්ච දේ පේනවා. ඉතින් ඒ නිසා හැම සම්බන්ධතාවයකම අවසානයේ තියෙන පශ්චාත්තාපය. හැම තැනකම අවසානයේ තියෙන බලාපොරොත්තු සුන්වීම. ඒ සෑම බලාපොරොත්තුවක්ම බලාපොරොත්තු සුන්වීමකින් හමාරයි. මේක මරණානුස්සතිය කියලා කියනවා. මරණානුස්සතිය කියලා කියන්නේ මේ ජීවිතය ඊටාම සිලිලාරයක් සහිතව හදා බදා ගන්න හදන මේ සම්බන්ධතා සියල්ලම අවාසනාවන්ත දුක්ඛිත ගඳ ගහන පිලුණු වෙච්ච මරණයෙන් හමාරයි ඒක බරපතල මරණයක් වෙනවා ජනප්‍රිය ජීවත් වෙච්ච මිනිහට. මේ කතාව දන්න මනුස්සයට ඒක මරණයක් කියලා තේරෙන්නෙත් නැහැ. මොකද ඉන්නකනොත් තිබුණ නැහැ වැඩි පරිපාසනකම්. වැඩි ඇලි ගැලීම්, වැඩි ආලිංගන නැහැ. නමුත් ඒක අර කලින් හිතවත් දගෙන තියනවද නැද්ද කියන එක මේ වචන ඇහෙනකොට ඒක බුද්ධබණක්ද කියලා ඇත්තද නැත්තද කියලා කල්පනා වෙන එක. එහෙම නැත්නම් මේක මේ සාමාන්‍ය ගත කරන සදාචාර ජීවිතයටත් වඩා උතුම් එකක් කියලා තේරෙන එක මේ බණෙන් වෙයිද නැද්ද කියන්න මට විශ්වාසයක් නැහැ. නමුත් අදහස් කරන්නේ මේ කග්ගවිශාන සූත්‍රයේ තියෙන ඒ සම්බන්ධතාවල තියෙන අපි දන්න හොඳයි කියන සමාජශීලී කියන සભ્યත්ව කියලා කියන හැදිච්ච කියන සම්බන්ධතාවය හැම එකකම යට බිලියක් තියෙනවා. ගිල්ලොත් gediya පිටින් බිල්ලට අහුවෙලා මාළුව කොට දැම්මා වගේ ගැහෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ හැම සම්බන්ධතාවයක්ම නිවනත් එක්ක මොකද්ද අරියාදුවක් තියෙනවා. ඒ සම්බන්ධතාවය නැතුව කරන්න පුළුවන් කියන එක නෙමෙයි තියෙන්නේ. ඒ නිසා දැනගන්න ඕනේ මේ සම්බන්ධතාවල යට පෝරකයක් තියෙනවා, යට බිලියක් තියෙනවා. දන්නේ නැතුව මේක සර්ව සුභවාදී, සර්ව භද්‍ර එකක් කියලා ගිල්ලොත් ගිලපු එක අහුවෙනවා. ගිලපු නැති එක අහුවෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ සූත්‍රේ පෙන්වන්න හදන මේ ගාථා පෙන්වන්න හදන කරුණු පිළිබඳව මූලික විග්‍රහයක් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒවා මේ අතෝ දාන්න. මේ අතෝ ඇත්තට මටත් වැඩිය හොඳයි. ඒ පැත්තේ. නමුත් ඒ වගේ යට පෙන්නලා තියෙන හැම බිලිය මතු කරලා දෙන්න පුළුවන් වුණොත් මතු කර ගන්න පුළුවන් වුණොත් මං හිතන්නේ තමන් ළඟ මේ තනවා වඩාගත්තු ගුණ වලට බය වෙයි කියලා. නමුත් මේ ගුණ ටික පාලනයක් අර්ථව පාවිච්චි කරන්නේ. 100ක් විශ්වාස කරන එකක් නෑ. එහෙම කෙරුවොත් ඒ විශ්වාසයේ ගුණේ විසීම බිඳිනවා. මොකද මේ එකක්වත් මේ නිවර නෙවෙයි. ඒ නිසා මේකේ තියෙනවා මිත්තේ සුභජ්ජේ අනුකම්පමානෝ. මිත්ත කියලා කියන්නේ අපි අපි ගැන හිතසුව සලකමින් එකට ජීවත් වෙන ඒකාන්ත ඒකාන්ත වූ හිතකාමතාවය ඇති කෙනාට අපි කියනවා මිත්‍රත්වය කියලා. ඒ ඒ තියෙන මෙලෙක් ගතියට මිත්‍රකම කියලා කියනවා. ඉතින් අපි දන්නේ ඒක කන්නේ මිත්‍ර සූත්‍රයේ මිත්‍යාන සංස සූත්‍රයේ සෑම තැනකම පෙන්නනවා ඒ වගේ මිත්‍රත්වයක් ඇති කර ජීවත් වීම පහසුවක් කියලා. ඉතින් ඒක මේ උගදෙනේ කහනවා ඇයි අනිපා මේ ආනාපාන සතිය භාවනා කරනට වැඩිය ඇයි මෛත්‍රී භාවනා කියලා දෙන්නේ නැත්තේ ඒක ලේසි මට ඒක හරියනවා ඉතින් ඒක ටිකක් කරලා ආනාපාන සති භාවනා කරුවොත් නරකද ඉතින් බබාට හිත නරක කරන්න නැති වෙන්න වැඩිය හිත කඩා ගන්න නැති වෙන කියන ඉතින් මෛත්‍රියෙන් හිත එකලස් වෙනවා නම් එකලස් කරලා ආනාපාන දාලා ආනාපානට එන්න කියලා ඒකටත් කැමතියි ඒ කියන අය මුළු කාලෙම මෛත්‍රී භාවනා කරනවා නම් මොකද්ද තියෙන නරකේ? ඇයි අපිට ඔක්කොමලා කියලා දීලා තියෙන දහම් පාසලෙහි, පන්තලෙහි, බුදුහා බුද්ධහම ගන්න සෑරුයි. ඔක්කොමලා කියලා තියෙන මෛත්‍රී භාවනාවනේ. ඇයි මෛත්‍රී භාවනාවේ දෝෂේ කියලා? ඒ දෝෂයක් කියන්න ගියොත් කෙලින්ම හිතනරක් වෙනද කියනවා මෛත්‍රී භාවනාවෙන් පරියන්කයට ගිහිල්ලා හිත එකලස් කරගන්න පුළුවන් නම් එහෙම නැත්නම් ලක්බණ්ඩ කියලා හිත එකලස් කරන්න පුළුවන් විනාඩි 5 10කකට ගත කරාට කමක් නැහැ. හැබැයි එකලස් කරගත්තට පස්සේ ඊට වඩා හොඳ එක තමයි උදාසීන වූ ආනපාන දාන්නේ කියලා. ඉතින් භාවනා නොකරන කෙනෙක් නම් මේ කොහොමද කියන්නේ? නිකම්ම නිකන් සත්තු මර මර හොරකම් කර කර ඉන්න එකේ නරක අය අල්ලපු ගෙදර මනුස්සයට මෛත්‍රී කරන එක, අසල්වැසියට ප්‍රේම කරන එක නරක නැහැ. ඒකේ දෝෂයක් නැහැ. නමුත් මේ මේ මෛත්‍රී භාවනාවක නැත්තම් මෛත්‍රී භාවනාව නෙවෙයි. මේ කියන මිත්‍රත්වයේ තියෙන දෝෂේ වැටෙන්නේ නේවාසික භාවනාවට ගිය කෙනාට. එහෙම නැත්නම් තමන්ගේ ආධ්‍යාත්මය පිළිබඳව සීරුවෙන් කල්පනා කරන එකනට ඒ මොකද මෛත්‍රී භාවනාව සඳහා හිතසුව පැවැත්වීමේදී පිරිමි කට්ටිය කාන්තාවන්ට මෛත්‍රී කරන්න හරි ලේසි. හරි ආසයි. අන්තිමට වෙන්නේ අනියමෙන් දරුවෝ හම්බ වෙන එක. මෛත්‍රී යටපැත්තේ තියෙන කාමී. දන්නේම නැහැ මේක බොහෝම ආගමිකව පටන් ගන්නනේ අද තියෙන බෞද්ධ සමිති ගොඩක නිලතල හුගදෙනෙක් දරන්නේ ඒ කාම මිත්‍යාචාරයට gederin අවසර ලබා ගන්න ඕන නිසා. අනියමෙන් අවසර ලබා ගන්න කියන්නේ මට අහවල් සමිතිය වැඩ තියෙනවා, අහවල් සභාව වැඩ තියෙනවා. හැබැයි තියෙන්නේ වෙන කවුරු හරිත් එක්ක තියෙන අනියම් සම්බන්ධකම. පෙන්වන්නේ නම් අර සභාවේ මේ සභාවේ ලොක්කයි කියලා. ඉතින් ගෙදර මිනිස්සයා හිතන්නේ ඇත්ත නේ නං. ඉතින් මේ මිනිස්සයා විශාල සමිතියක සභාපතිනේ. ඉතින් රැයත් යනවා, දවලුත් යනවා. සභාව පවතින වෙන තැනක. ඉතින් මෙව්වා අන්තිමට ගිහිල්ලා ඔන්න RNA DNA පරීක්ෂණ පවත්වන්න කියනකොට තමයි ලෝකයා දැනගන්නේ පාටලවිලා ඇමිනිලා. ගිහිල්ලා තියෙන හැබැයි මෛත්‍රී ස්වරූපේ. ඒ නිසා මෛත්‍රියේ යට තියෙන කාමේ අහනබානේ වගේ නෙවෙයි සිත් ගන්න සුළුයි. ඒ නිසා ඕනම කෙනෙකුට හිතෙනවා මෛත්‍රිය ටිකක් මෙලෙකයි, ලේසි, ආනපානේ හරි රළුයි, හරි වියලි. ඉතින් ආනපානට වැඩිය මෛත්‍රී භාවනා කරන එක ආගමානුකූලයි. හිතට රුචි කියලා. ඇත්තටම සතුන් මරනට වැඩිය නම් හොඳයි තමයි. හොරකම් කරනට වැඩිය හොඳයි තමයි. හැබැයි කාමමිත්‍යාචාරයෙන් බලනකොට මෙතන වංචාවක් විතරයි සිද්ධ වෙන්නේ. මේ කාමයේමයි මෛත්‍රී මුවාවෙන් ඒක නිසා කියලා තියෙනවා මෙත්තා මුකේන කාමං වංචේති කියලා. කාමේ මෛත්‍රී මුකෙන් වංච කරනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මෛත්‍රී භාවනා පිළිබඳ වැඩි ආදරේ වැඩි සාදරව කතා කරනවා නම් ඒ කෙනාට දොස් කියලා වැඩක් නැහැ මොකද මේක වංචනික ධර්මයි. ඊටමතක් කරන දෙයක් නෙවෙයි. නමුත් Taman කල්පනා කරනවා නම් මගේ හිත මේ මිත්‍රත්වය ඇති කරන්න කැමති, යාළුව ඇති කරන්න කැමති, සුවදකම් ඇති කරන්න කැමති, සුබද්ද සුහද්ද සුහදකම තමයි සුභජ්‍යතා කියලා කියන්නේ. ඉතින් ඒක අපිට වෙන්නේ සමාජශීලී ගතියක්, ප්‍රගතියක්, මගේ දක්ෂකමක්. මම කාටත් ප්‍රියයි. මම මමත් ඒ අයට ප්‍රියයි කියන්නේ. ඉතින් ඇත්තටම දේශපාලනඥයෙකුට නම් හරි වටිනවා. මේ මිත්‍ත සුභජ්‍ය කියන බව මම දේශපාලනඥයට නැතුවම බෑ. එයා හැබැයි ඒක කරන්නේ ඒ යාළුවාගේ ඒ සුවදයාගේ හිතසුව පිණිස නෙවෙයි තමන්ගේ කුට්ටිය කඩා ගන්නයි මනාප වැඩි කර ගන්නයි ඡන්දේ දිනා ගන්නයි. ඉතින් ඒ නිසා ඒ අත්තු මෛත්‍රී භාවනාවට පුදුම අර්ථකථන දෙනවා. ඉතින් අපිට පන්සලේ හාමුදුරන්ට වැඩිය දේශපාලන වේදිකාවල ඇහෙනවා මෛත්‍රී භාවනාව පිළිබඳ කතා. ඒ වගේම ආර්ථික විශේෂඥයෝ කියනවා තමන්ගේ කම්පැනි බඩු වැඩියෙන් විකිනෙන්න නම් කම්පැනි ජනප්‍රිය වෙන්න ඕනේ. ඒ සේල්ස්මන්ලා කට කණේ තියලා hina වෙන්න දැනගන්න ඕනේ පරිභෝගිකයා එනකොට සුහද වෙන්න ඕනේ මෙන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දාන්න ඕනේ මෙන්න මේ පැත්ත උස්සලා පෙන්නන්න ඕනේ කියලා ඉති උස උස වෙන්නනවා. ඉතින් කාටවත් පේනවා උස්සලා පෙන්නන්න නැති කට්ටියට වැඩි උස්සලා පෙන්නන කට්ටියගේ බඩු ගන්න. ගත්තට පස්සේ අන්තිමට ආයසරයක් කර කියලා ගිහිල්ලා අර මනුස්සගේ මඩිසලේ තද වෙනවා. Tamanට කොලෙස්ටරෝල් හැදෙනවා, දියවැඩියාව හැදෙනවා. එතකොට ඒගොල්ලෝ කවුරක්වත් නැහැ. එතකොට ඒගොල්ලන්ගේ වැඩේ කරගෙන ඉවරයි. ඉතින් එදා නමුත් දිගටම ඇඩ්වර්ටයිස්මන්ට් එක පාරායිනේ තියෙනවා. මේ දේ ගත්තොත් නම් අරිට වැඩිය සැපයි කියලා. ඒක සමාජ විද්‍යාඥයත් ගෙදර ආරවුල් නම් මිනිහා වේදිකාවට නැගලා අනුන්ට මෛත්‍රිය උගන්න උගන්න ඉන්නවා මේ ගෙදර ගෑනිත් එක්ක රණ්ඩු. හැම මෛත්‍රී කතා කරන මිනිස්සෙක්ගේ ගෙදර රණ්ඩු. ඉතින් ඒව වහගන්න පිළියම තුවාලෙට පැලස්තර දානවා වගේ මේ මෛත්‍රී භානාව පාවිච්චි කරාන පාවිච්චි කරනවා. ඒ වංචනික ස්වරූපයෙන් බුදුහාමුදුර රැවටෙන්නේ නැහැ. ධර්මේ රැවටෙන්නේ නැහැ මේක කියා තියෙන දෙයක්. වංචනික ධර්ම වල මිත්‍යේ සුභජ්ජේ අනුකම්පමානෝ. අනුන්ට අනුකම්පා කරනවා, මිත්‍රත්වයක් කියා පානවා, සුහදකමක් කියා පානවා. මේ සියල්ලම පිටින් බොහෝම ලස්සන ආගමික ධාර්මික ධර්මතා හැම එකක්ම යට බිලියක් තියෙනවා. අනුකම්පාව යට ද්වේෂය තියෙනවා. මෛත්‍රිය යට කාමේ තියෙනවා. දෙකම වංචනික ස්වරූපේ වැඩ කරනවා. ඒක නිසා අපට මෛත්‍රී ආනාපාන සතිය වගේ මධ්‍යස්ථ අරමුණක් සක්මන් කරනකොට මේ පොළවේ පය ගැටෙනා වගේ එකක තෙතමනයක් පේන්නේ නැහැ. සුහදකමක් පේන්නේ නැහැ. අනුකම්පාවක් පේන්නේ ඒක හරි වියලි ගතියක් තියෙනවා. ඉතින් ඒ බුරුම ස්වාමීන් වහන්සේ නිසා කියනවා මේ පිම්බීම හැකිලෙන් බලනකොට ආනාපානෙ බලනකොට මස්ලේ නැතියට බලුලෙව කන්නේ වගේ කියලා. ඒක මසුත් නැහැ, ලේත් නැහැ, මැරබෝන් එකක් නැහැ, ඇටේලෙව කනවා වගේ තමයි තේරෙන්නේ. බල්ලෙක් මස්ලේ නැතියට ලෙව කනවා වගේ තමයි යෝගාවචරයට තේරෙන්නේ මේ ආනාපානෙ කරනකොට. අර මෛත්‍රී කරනකොට අනුකම්පා කරනකොට ටිකක් ලේ රහ තියෙනවා, මැරබෝන් එක තියෙනවා, ඛණ්ඩ හිතෙනවා. පුළුවන් නම් කපන් බැත්නම් කපන් කියලා තමයි කියන්නේ. ඉතින් ඒක ටිකක් රළු පරළු වැඩි. ඒක ටිකක් ගොරෝසු වැඩි. ඉතින් එතකොට එවැනි දෙයක් දේශනා කරන එවැනි දෙයක් කියන කෙනෙකුට උද්දුත කරලා පෙන්වන්න වෙන්නේ කග්ගවිසාන සූත්‍රය තමයි. අනෙක් හැම සූත්‍රෙම කියනවා ඊර්ෂ්‍යා කරනවට, ක්‍රෝධමාන කරනවට වැඩිය මෛත්‍රී අනුකම්පාව හොඳයි කියලා ඇත්තට. ඒක ප්‍රශ්නයක් නැත්තේ නෑ. නමුත් ඒකට ගිහිල්ලා ඒකේ අබ්බැහි වෙච්ච එක නා ඒකෙන් ගලවලා ඊට වඩා හොඳ එකට දාන්න නම් ඒ තමන් කරන මේ මිත්තේ සුබජ්ජේ අනුකම්පමානෝ කියලා ඒ ಗುಣ ධර්ම වශයෙන් පේන දේ යට තියෙන වංචනික ධර්මය පෙන්වවි බුදුහාමුදුර හැර වෙන කවුරක්වත් නැහැ. බුදුරණසිවත් සියල්ලම විදර්ශනා උපක්ලේශ වශයෙන් වංචනික ධර්ම වශයෙන් ෂට මායාවී ධර්ම වශයෙන් පෙළලා තියෙනවා. ඒක සමාජයට කියපු බණක් නෙමෙයි. ඒක සබ්‍රහ්මචාරින් වහන්සේලාට බණ භාවනා කරනාට භික්ෂුන් වහන්සේලාට දේශනා කළා තියෙනවා. මේ මිනිස්සුયો කරන තාලෙට මේ අනුකම්පාව, මෛත්‍රිය, සුබජ්ජකම උඹලා වැඩි බාර ගන්න යන්න එපා. බාර ගත්තොත් සිවුර ගලවන්න වෙනවා. සිවුර ඒව බාර ගත්තොත් අරන්නේ එළියට යන්න වෙනවා. ඒ නිසා අරන්නේ ඉන්න කැමති නම්, සිවුරේ ඉන්න කැමති නම්, දීර්ඝ භාවනා ජීවිතයක්, එකලා ජීවිතයක් කැමති නම් මේ මිත්‍රකමේ තියෙන ආදීනව දහලකපං. අනුකම්පාවේ තියෙන ආදීනව සලකපං. ආපේති අත්තම් පටිබද්ද චිත්තෝ තමන් පැවිදීමේ අර්ථය මේ පිළිබඳ සිත කියලා මේ පටිබද්ද චිතේට දක්වලා තියෙන්නේ බහ දෙනවයි කියලා එකක් තියෙනවා. කෙල්ලෙකුට කොල්ලෙක් බහ දෙනවා. නැත්නම් කෙල්ලෙකුට කොල්ලෙක් පිළිබඳ පිළිබඳ හිත පහළ වුණායි කියලා සාහිත්‍ය ග්‍රන්ථවල තියෙනවා. ඒකේ pāli වචන තමයි පටිබද්ධ චිත්තෝ. මේ බැඳිච්ච හිත තමන්ගේ අර්ථය නසනවා. අඩියෙන්ම නසනවා. ඒක නිසා ධර්මයේ පිළිබඳවත් එපා පටිබද්ධ චිත්තය. බුදුන් එක්කවත් එපා පටිබද්ධ චිත්තයක්. සංඝයා එක්කවත් එපා පටිබද්ධ චිත්තයක්. ප්‍රයෝජනෙයි සලකලා තමයි පාවිච්චි කරන්නේ. බුදුජාණන් වහන්සේ නම් අල්ලන්න ගියාට අහුවෙන එකක් නෙවෙයි. ධර්මයත් ඔය කොච්චර නරන්න ගියත් අහුවෙන්නේ නැහැ. හරියට සංඝයා නම් අහුවෙන්නේත් නැහැ. ඉතින් ගිහියෝ එහෙම සංඝයාට එහෙම බුදුන්ට එහෙම ධර්මයට කැමති නැහැ. එයාට ඕනේ ගෙදර ගිහිල්ලා කෑල්ලක් තියාගෙන ඉන්න පුළුවන් බුදුහාමුදුර කෙනෙක් තමයි. මේ 13 වහන්සේලා ගෙදර ගිහිල්ලා තියාගෙන. එහෙම නැත්නම් බුදු පිළිමයක් ගෙදර ගිහිල්ලා තියාගෙන මොකද මගේ බුදුන් කියලා කෑල්ලක් ගෙනියන්න ඕන. ගෙනියන්නේ gadol කෑල්ලක් කියලා බව දන්නේ ඒක ධානය කරන මෙන්න බුදුන් කියලා. ඉතින් පිටරට වෙන කතෝලික මිනිස්සෙක් ආපුවම කියන ඔන්න අපේ බුදුහාමුදුරුවෝ අපේ ගෙදර ඉන්නවා. ඉතින් අරගොල්ලන්ට හරි ප්‍රශ්නයක් එනවනේ කතෝලික මිනිස්සුන්ට යේසුස් වහන්සේගේ අලුත් නැහැ. යේසුස් වහන්සේ හිටපු දැන අංගාර චෛත්‍යකුත් නැහැ. පුරා විද්‍යාවේ මොකක්වත් එළියලා නැහැ. ඉතින් මේ මිනිස්සු අන්දමන්ද වෙනවා අපේ බුද්ධඝම කාර්යයට නම් ධාතුන් වහන්සේලා හරි තියෙනවා අපිට ඒක නැහැ කියලා. ඒ නිසා බුද්ධඝම පැතිරීමේදී මේ ධාතු කතාව බොහොම දුරදිග ගිහිලා තියෙනවා. ඒ නිසා අපි ඒකේ තියෙන ප්‍රතිබද්ධ චිත්තේ තියාගන්න බුදුහාමුදුරුවෝ හිතේ වවා ගන්නව නෙමෙයි කරන්නේ. අපි ඒ ධාතු ළඟ තියාගෙන ඉන්නවා ධාතු චෛත්‍ය වන්දනා කරනවා ධර්ම චෛත්‍ය නෙවෙයි. නමුත් බුදුහන්සේ පැහැදිලිවම කියලා තියෙනවා ධම්ම ධාතු ධාතු චෛත්‍ය හොඳයි ධම්ම චෛත්‍ය හොඳයි ධාතු චෛත්‍ය වලට වැඩිය කියලා. නමුත් අද ලංකාව වගේ රටක ධාතුන් වහන්සේලාට වඳින එක හොඳයි. නමුත් ඒක කරන්න කරන්න ධම්මචේති නැති වෙලා. ඉතින් පෝලිං ගහිලා යනවා ධාතු වන්දනා කරන්න මේ හෘදේ වස්තුව ඇතුලේ තමන්ගේ බුදු ගුණ වඩන එක නැත්නම් චිත්තක්ෂණයක්වත් මම දැන් මෙතන ඉන්නවා කියන එකේ ඔක්කොන වැඩි ලොකුයි කියන එක පිළිගන්න නිකන් අච්චාරු කනවා වගේ. ලුණු දෙහි කනවා වගේ. ලුණු මිරිස් කනවා වගේ මේ වර්තමාන මොහොතේ හිතපවත්තන එක තමයි ලොකුම වන්දනාව ලොකුම ධාතුචේ ධම්මචේති කියලා විකුණන්න අමාරුයි. බඩු පොළට දැම්මට යන්නේ දන්ත ධාතුන් වහන්සේ පෙන්වනයි කිව්වනම් සියලු වැඩ බහා තබලා අමුඩ ගහගෙන මම මේ නිඳ කරන්න කියනා නෙවෙයි. මම ඉපතුනේ දන්දා වහන්සේගේ හේවණේ. අපි අම්මගේ බඩේ ඉඳද්දිම පූජා වෙලා තියෙන ධාතුන් වහන්සේලාට. දන්ත ධාතුවට. නමුත් මම මේ කියන්නේ ඒ වෙනුවට පැත්ත කරලා බණක් භාවනාවක් කරපන් ඒක ඊට වැඩි ලොකු ධර්මචේතියක් ඊට වැඩි ලොකු දෙයක් කියලා කවුද පිළිගන්න කැමති? ඒක නිසා පතර පිටු ගණන් ඒක ගැන ලියන්න පුළුවන්. නමුත් කවුරු හරි ලියුවොත් මම දැන් මෙතන ඒ ගත කරන ජීවිතේ ඔක්කොටම වැඩිය උතුම් දෙයක් සිද්ධ වෙනවා. ඒකට ඔය පෙට්‍රෝල් වේදම් කරන්න ඕනෙත් නෑ, කාලි වේදම් කරන්න ඕනෙත් නෑ, වෙන ඇඳුම් ගන්න ඕනකමකුත් නෑ. ඉන්න තැනම වාඩි වෙලා මේ මම දැන් මෙතන හිටපන් කිව්වොත් ඒකේ මොකද්ද සිලිලාරේ අඩුවක් පේනවා. මොකද්ද ඒකේ සෝබනයක් නැහැ. මොකද්ද කාලවට්ටමක් නැති නිසා අර ධාතු චේතියට පිටිපස්සේ යන ගතිය ඉතින් ගිය පාර මම 2011 <clears throat> බුරුමේ ගියා. බුරුමේ යනකොට <clears throat> ස්වාමීන් වහන්සේ දැකලා තිබුණේ මම අවුරුදු 10කින් විතර වගේ. පණ්ඩිතාරාමේ පණ්ඩිසානාසේ. යන වෙලාවදී බොහොම සතුටු වුණා එනකොට. ඉතින් මයිත් එක මම හතර පහ දිනක් කඩ ගන්න ගිහිල්ලා කී කාම දවස් 10ක් භාවනා කළා දවස් 10 ඉවර වෙලා. මම කිව්වා ස්වාමීන් වහන්සේ මම කට්ටියත් එක්ක ගිහිල්ලා එහේ අපේ අනුරාධපුරයේ වගේ බගාන් ප්‍රදේශයේ විශාල මේ නටබුන් වලින්ම වැහිච්ච ප්‍රදේශයක් එහි තියෙන gadol වලින් කරපු කර්මාන්ත ඉන්දියාවේ කට්ටිය දැකලා තියෙනවා වගේ. ඉතින් ඒක බලන්න යනවා කියලා බොහෝම ඈත යන්න ඕනේ අපේ කංකසන්තුරේ යනවා වගේ. ඉතින් මං 10 දවස් ඉවර වෙලා ඡායට මතක් කරා මං අද යනවා. ඊට පස්සේ මං අද යනවා කිව්වා ධාතු චේති වන්දනා කරනවා කියන්නේ කිව්වේ නෑ මම දන්නවා කිව්ව ගමන් බයිනවා කියලා. ඊට පස්සේ ආවා ඔබ කොහෙද යන්නේ කියලා. මං කො මේ කට්ටිය අලුත් ඒ නිසා ඒ කට්ටියත් එක්ක මම යනවා මේ මේ ඉන්දියා ධම්මජීව වන්දනා කරන්නේ. ඉතින් ඒවා ධම්මජීව ධාතු චේතිද වදින්නේ ධම්ම චේතිද වටින්නේ කියලා. ඉතින් මම කොහොමද ධම්ම චේති වටින්න නිසා තමයි දවස් 10ක් භාවනා කරේ. ඊට පස්සේ මම දැන් යනවා ධාතු චේති වන්දනා කරන්න. උඹ කරන දේ උඹ කවුද කියලා ලෝකයා දැනගනී කියලා. ඊට පස්සේ මේ දැන් ඔබ කියලා පටන් ගත්තේ මාසයක් මෙහි ඉන්නවා කියලා නේද කියලා මම කිව්වා නෑ සංසෝම් පැහැදිලිවම කිව්වේ දවස් 10ක් භාවනා කරලා ඊටු දවස් 10 15 මම ඇවිදිනවා කියන කමන්නේ බොහොන දෙයක් කරපන් ඔබ කරන දේ ඔබ කවුද කියලා පෙනේ ඉතින් ඒ ස්වාමීන් වහන්සේත් එක පිටිපස්සෙන් යන අනික් ස්වාමීන් වහන්සේ ඉඳගෙන hina වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ මොනම හේතුවක් නිසාවත් මේ බුද්ධ ආගමක් කතා කරන්නේ කතා කරපු ගමන් තමන්ගේ භාවනාවට හානි වෙනවා. හාපේති අත්තං අනුකම්පම් පටිබද්ධ චිත්තෝ මොන දෙයකට හෝ ප්‍රතිපිලිබඳ හිතක් පහළ වෙච්ච ගමන් වර්තමාන මොහොතේ ඉන්න බෑ. වර්තමාන මොහොතේ ඉන්න ගමන් පිළිබඳ හිත පහළ කරන්නත් බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් වර්තමාන මොහොත ගැන පිළිබඳ හිත පහල කරගත්තා නම් නිවන් දැකලා තමයි. ඒකයි කියන්නේ ආකල්ප වෙනසක් ඇති වෙච්ච ගමන් එමසා නිවනේ නෙවෙයි හැබැයි ඒ වුණාට නිබ්බානස්සේව සම්තිකේ නිවනේ සම්තිකේ නායර තමයි නිවන තියෙන්නේ. එයාට තියෙන ඊට සාක්ෂාත් කරන එක විතරයි. ඉතින් අපේ මේ සටන විශේෂයෙන්ම නේවාසික භාවනා කරනාගේ සටන මේ වර්තමාන මොහොතට එළඹ සිටි චිත්තක්ෂණයට පිළිබඳ හිතක් පහළ කරගන්නේ. ඒ පිළිබඳ හිත ක්‍රියාවෙමුත් පේනවා වචනෙමුත් පේනවා හිතෙමුත් පේනවා. ඒකට කියනවා ඒකෝචරය කියලා. ඒකට කියනවා එකලා ජීවිතය කියලා. ඒකට කියනවා උද්දේ කලා ජීවිතය කියලා. ඒකට කියනවා සාමකාමී ජීවිතය කියලා. ඒකට කියනවා විශ්‍රාම ජීවිතය කියලා. ඉතින් අපි සාමූහික ප්‍රයත්නයක් කරන්නේ. අපි සාමූහික ප්‍රයත්නයක් කරන්නේ සුළු පිරිසක් ඒ කරන ගමන් අපි උත්සාහ කරන්න හදන්නේ මේ මිත්‍රකම සුවදකම අනුකම්පාව පිළිබඳ හිත සන්තවය නෙවෙයි අපි මේ එකතු වීමෙන් අදහස් කරන්නේ. අයි හොඳයි නෙවෙයි, කතාව නෙවෙයි, කයිවාරුව නෙවෙයි. මේ එක පැත්තට යන සමාන පිරිසක් නිසා අපි එකට ජීවත් වුණාට අපි පුළුවන් තරම් වතුරයි නෙළුම් පෙත්තයි ගෑවෙන්නේ නැතුව ජීවත් වෙන්න වගේ වෙන් වෙලා ගත කරන්න පුළුවන් නම් එයාට තේරෙන පටන් ගන්න මෙවැනි සම්බන්ධයකින් කවදාකවත් කෙලස් ඇති වෙන්නේ නැහැ. වෙන සම්බන්ධයකින් හිත කෙලසෙන්නේ නැහැ. අනිත් පැත්තට අසහනයක් එන්නෙත් නැහැ, Tamanට අසහනයක් එන්නෙත් නැහැ. ඒ නිසා ඒ කල යුත්ත මේ සුත්තනිපාත ගාතාවේ ඉච්ඡර විස්තර වෙන්නේ නැහැ. නමුත් නොකල යුත්ත පෙන්ලා දීලා තියෙනවා. අපි සංස්කෘතිය කියලා අල්ලාගෙන ආගම කියලා අල්ලාගෙන යුතුයකම් කියලා අල්ලාගෙන සදාචාරය කියලා අල්ලාගෙන බුදුහාමුදුරු පෙන්නපුව නෙවෙයි අල්ලලා තියෙන්නේ අපි අල්ලලා තියෙන්නේ මේ මායя පෙන්නපු පැත්ත. කෙලස් පෙන්න පැත්ත අල්ලාගෙන අපි හයියෙන් ගිරිය පුප්පගෙන කෑ ගහනවා. අපි මේ සදාචාරය රකින්නේ අපි සංස්කෘතිය රකින්නේ අපි ආගම රකින්නේ. ඉතින් ඒක නිසා ඒක නරකද කියලා. නරක නෑ. ඒ කිසිම නරකක් නෑ. ආශිෂ්ට, අදාන්ත, අසා අසමජ්ජාති කෙනෙකුට ඒක හොඳයි. නමුත් දැනටමත් Taman මේක තේරුම් ගත්ත කෙනෙක් නම් මතක තියාගන්න මේට වඩා හොඳ තැනක් තියෙනවා. ඒ හොඳ තැනට යන්න කවදාකවත් අපේ ওই සංස්කෘතිය ඊට දෙන්නේ නැහැ. අපි විසින් අගය කරන සංස්කෘතිය අපිට ඊට දෙන්නේ නැහැ. අපි සම්පාදනය කරන යුතුයකම් එකකින්වත් අපිට යුතුයකම සිද්ධ වෙන්නේ ඒ යුතුයකම් ඔක්කොම සූරාකන හේතුකම් තියෙන. එක පැත්තකට යුතුයකම ඉෂ්ට වෙනවා. ඒක නිසා යුතුයකම් ඉෂ්ට කරන මෝල් වහන්සේ මේ සදාචාරය කරන මෝල් වහන්සේ දන්නේ නැත්නම් Tamange ජාම බේරගන්න එචි මාර්යා hina වෙනවා ඔලොප් පොලොප් පොලොප් පොලොප් පොලොප් පොලොප් ගා. මේ අකාමේ ඉන්නාකම් මේ රටක් ජාතියක් ආගමක් අල්ලගෙන නරක දේවල් නෙවෙයි. තමන් කළ යුත්තේ දේ අර්ථය හානි කරගන්න නැතුව ඒක කරන්න දන්නේ නැහැ. එයා ඒ රට ජාතිය ආගම පිළිබඳ හැඟීම දඩමීම කරගෙන තමන්ගේ කෙලෙස් වලට ඉඩ දෙනවා. බුද්ධ ජානන්සේ සූද්දටම පෙන්ලා දීලා තිනවා මේ අසුචි මේ රත්තරන් මේක තැනකට තැනකට ගියාම බට තේරෙයි හිත කොච්චර වංච කරනවද කියලා මේ සෝබනේට මවාපෑමට ඒකත් කරපන් ඒක නැතුව අපිට මානසිකත්වයක් පාත්තන්න බෑ. නමුත් ඒක කරන ගමන් තමන්ගේ අර්ථය හානි කරගන්න නැති වෙන්නේ කොහොමද ඒක කරන්න කියලා පෙන්නපු බුදුහාමුදුරුව විතර දක්ෂ චරිතයක් ඇත්තේ නැහැ. උන්වහන්සේ රජ වෙන්න පිං ඇතුව රජපැටියෙක් කුමාරයෙක්ව ඉපදුනේ. ඔක්කොම අතහැරලා දාලා හිඟන්නේක් වුණා. හිඟන්නේක් වෙලා මිනිස්යන්ට කිඹුල්වත්පුරේට නෙමෙයි රජ වුණේ. සියලු මානව වර්ගයට රජ වුණා, දෙවියන්ට දේව වුණා, බ්‍රහ්මයට බ්‍රහ්ම වුණා. කවදාක සුද්ධෝදන රජමාලිගාව හිටියනම් ඕක වෙන්න දෙන්නේ නැහැ. යසෝදරාට තව බබාලා හම්බෙන්න ඉඩ තිබුණා. ඒකනම් ෂුවර්. ඉතින් උගෝ දෙනෙක් හිතනවා රජ પરම්පරාවේ තව බබෙක් හම්බ කරලා දෙනේ කොච්චර වටිනවද? ඔය එළියට ගිහිල්ලා හිඟා කනවට වැඩිය කියලා. මොකද ඉස්සර නම් යසෝදරාවත් එහෙම තමයි හිතුවේ. සුද්ධෝදන රජුත් එහෙම තමයි හිතුවේ. නමුත් බුදුරජාණන්සේ යුතුයකමක් වශයෙන් ඒ දෙන්නටත් මේ ඒක ඒක ඒකචාරී ජීවිතය කියලා දුන්නා අරිහත්ත්වයටපත් කරා. ඊට පස්සේ උන්දලා මොනවා කිව්වද කියලා හොයලා බැලුවොත් තත්ත්ව වෙනස්. ඉතින් ඒක නිසා ওই ලෝකයා පෙන්වන්න හදන මේ කැපී පේන ඉස්සරහට පේන්න තියෙන ඒ සුවදකම ලාභ සත්කාර සම්මාන සිලෝකේට විතර සිලෝකේට යට වෙච්චි යුගයක් අද බුද්ධ ආගමේ තරම් මූල බුද්ධ ආගමේ ඉතිහාසෙම තිබෙන්නේ නැහැ. අද මුළු බුද්ධ ආගමම ලාභයට සත්කාරයට සම්මානට සිලෝකයට යට වෙලා ඉවරයි. ඒක නිසා සරුවචන් වහන්සේ ඒ විනය ශික්ෂා පණවන්න ඉස්සර වෙලා සාරිපුත්තු ස්වාමීන් මතක් කරා මේ ශාසනයේ පොදුවේ හෝ පෞද්ගලිකව හෝ කෙනෙක් මෙත් ඇහි වෙන තැන කෙනෙක් ටැග් ගැහින තැන ඒක තැන පල් වෙන තැන දියසුලියට අහු වෙන ආසවට්ටානීය ධර්ම හතරක් පෙන්ලා දීලා තියෙනවා උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුගේ ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි වුණා නම් ඒ කාන්ත මේ ආයතන කොට වෙනවා. එයා නිවනේ අනිත් පැත්තට යනවා. එයා තමන්ගේ ශිල්පයේ වැඩිම වැඩිමහල් වෙන්න වෙන්න නිවනෙන් ඈත් වෙනවා. ඒ ශිල්පයේ පිළිබඳව පඬිතුකම් කියන්න පටන් ගන්නවා. ගෝල බාලය වැඩි වෙන්න වැඩි වෙන්න නිවෙනින් ඈත් වෙනවා. ඒ ගෝල බාලයන්ගේ අවශ්‍යතාවය නොට යට වෙලා සාමාන්‍ය ජීවිතේ නැති කර ගන්නවා. බෞසුත භාවය වැඩි වෙන්න වැඩි වෙන්න නිවෙනින් ඈත් වෙනවා. ඒ බෞසුත භාවය පිළිබඳව උටුණු පළඳින්න යනවා. විවක භාවය එකලා භාව නැති වෙනවා. ඉතින් ඉස්සල්ලා මාර්යා කෙරුවේ සංඝයාට කරදර කරා. කර්ණමිත සූත්‍රයේම දේශනා කරන්න උනේ එක එකට ඇවිල්ලා භූත වේශම ඇව්වා, බීසුණු රුදුර වේශමවා, මග අවුරවුවා. බුදුරජාණන්සේ ඒකට කිව්වා ගණන් ගන්න ඕකක් හදා ගන්න භාවනා කරපන් කිව්වා බීසුණු රුදු වේශ ඔක්කොම අයින් වුණා. ඊට පස්සේ මාර්යා දැනගත්තා මේක වටන්න ක්‍රමයක් නැහැ. ඊට පස්සේ දැන් මාර්යා බුද්ධ ආගමට ආවා. ඇවිල්ලා සංඝයාට පූජා පවත්වන්න පටන් ගත්තා. ලාභ සත්කාර දෙන්න පටන් ගත්තා. ෂෝක් එකට වැඩියා. දැන් මාහරයටත් පිරිත්තුල් ගැට ගහනවා, පිරිත් වතුර දෙනවා, සුභාසින්තන කරනවා. එයා කුට්ටි පිටි සංඝයාට ලාභ සත්කාර දෙනවා. දැන් මේ මාහරයා මාර වේසින් ඉඳලා කෙරුවට වැඩිය බොහෝම ලස්සනට සූද වේසින් ඇවිල්ලා වැඩේ කරනවා. ඒ නිසා අද ඒක පෙන්වන්න ගියොත් මං හිතන්නේ බණ කියන හඳුරන්ගේ ආවුසක් කෙටි වෙනවා. මොකද අනිත් පැත්තට ගිය කට්ටියගේ බලය වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක අද විතරක් වෙච්ච එකක් නෙවෙයි. එදා ඉඳලා වෙලා තියෙන නමුත් එහෙම වුණත් එහෙව් විෂම සමාජයක් වුණත් එකලා ජීවිතය ගත කරනවා නම් උදකලා ජීවිතේට බන කියනවා නම් ඒකචාරි වෙනවා නම් කහකට ඊර්ෂ්‍යාවට ලක් වෙන්නේ නැහැ. අපි කවුරුවත් එක්කවත් ලාභ සත්කාර වලට රණ්ඩු කරන්න යන්නේ ලැබෙන දේ ලැබෙනව කොහොමඩක්වත්. ඒක කාටවත් වළක්වන්න බෑ. ඒක නෙවෙයි වෙන්නේ. ඒකෙන් කාටවත් ඊර්ෂ්‍යාවක් වෙන්නේ නැහැ. ඒ නිසා ಗುಣධර්ම වඩන කෙනා ජීවිත පරිත්‍යාගයෙන් බණ භාවනා කරන කෙනා මතක තියාගන්න ඕනේ. මේ අරමුණට හිත යෙදීම අරමුණ මෙනෙහි කිරීම අරමුණ වාර්තාවල් අනුන්ට පිරිවලට කමඨාන් සුද්ධ කිරීම කියන මේ අධ්‍යාත්මික ගුණ ධර්ම වගේම පරිසරයේ ජීවත් වෙනකොට ලෝකේ ජීවත් වෙනකොට මේ අනවශ්‍ය වමනා කරන්නේ නැති මේ බන්ධන සම්බන්ධකම් ඇති කරගන්න ගියොත් කවම කවදාවත් අර පෞල් සංවිධානයේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තියුණා වැඩි බර ගමනට බාධායි දරුවෝ වැඩි වෙච්ච ගමන් බස් එකක්වත් අතර කරන්නේ නැහැ පාරයි. සීට් නැහැ ඉතර. එනිසා එක දෙන්නේ කියනවා බස් එකක් උනත් නතර කර. ළඟම බස් එකක් උනත්. ආන්න ඒ වගේ මේ ගමනටත් ඒකයි තියෙන්නේ. මිනිස්සු හිටියට කමන්නේ හැබැයි පයිරු පාසානකම් තියන්න එපා. ආලවට්ටම් ඇඟලුම්කම් ඕනේ නැහැ. ඒ වැඩේ කරගත්ත ඉවරයි. ඉතින් ඒක පේන්නේ නිකන් <coughs> බොම රළු රළු මනසක්. එහෙම නැත්නම් අදාන්ත අශිෂ්ට මනසක් කියලා. නෝ සරෝජනසෙක් පෙන්වන්නේ. රුත්නංශ පෙන්නපු නිසා කග්ගවිසාන සූත්‍ර වගේ සූත්‍ර දේශනා කරන නිසා අපිට ඉච්ච ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ අතින් බලනකොට ඒ ලාභ සත්කාර සම්මාන සිලෝක කොච්චර තිබුණත් නොඇටි තමන්ගේ විවේකී හදාගත්ත ගුණ චරිත දෙකක් මගේ අස් දෙකට දැකලා තිනවා. මේ මේ ස්ථානේ වැඩ හිටපු ඥානාරාම ස්වාමීන් වහන්සේ. මම දැකලා නැහැ කවදාකවත් එච්චර මිනිසුන්ගේ ආදරයට ලක් වෙච්ච ගෞරවයට ලක් වෙච්ච භාවනීය චරිතයක් ඔය පුළුවන් තරම් කැලේ පැත්තට තමයි. කවදාකවත් නැහැ. කියලත් තිබුණේ පුළුවන් තරම් කැලේට හැරියන් අලුත් ස්ථාන හදන්න යන්න එපා. ගෝලිය හදන්න යන්න එපා. ඒ ඔක්කොම බරක්. හැබැයි හැදුනට බාධා කරන්නත් එපා. ඔයගොල්ලන්ගේ මට්ටමට හැදිච්චාවේ තමන්ට දෙන්න අනුග්‍රහය දක්වනවා. තමන් නිතරම තමන්ගේ විවිකේ රැකගන්නේ කියලා. එතින් බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේත් උද්දී ඉඳලා හැන්ද වෙනකම් යෝගාවචරෝ ඉන්න තැනක ඉන්නව එකක් කිසිම දවසක රාජකීය උත්සවයකට කිසිම දවසක නිකාය වැඩකට යන්නේ. යනවනම් යෝගාචරයට කියලා යන්නේ. මට පොඩි වැඩක් තියෙනවා. මේ සාසනික වැඩක් තියෙනවා. මම අද ඒක නිසා මේකට යනවා කියලා හරියට නිකන් මේ එදා භාවනාවට ආපු යෝගාචරයෙන් අවසර අරගෙන තමයි එළියට යන්න වගේ තමයි කටයුතු කරන්නේ. ඉතින් මට හිතුණා මේ වගේ පතාක යෝධයෝ මේ ගමනේ ඇහෙන් දකින්න හම්බ වීම. ඒකේ ඒ පෙර කරපු පිනක්. ඇහෙන් දකපෙත් ගොඩක් හිටියා. නමුත් කිසි කෙනෙක් ඒ පැත්ත දැක්කේ නැහැ. ඒ කට්ටිය දැක්කේ බොහොම රැස් වීදෙනවා දැක්කා, අභිඥා දිනනවා දැක්කා, සේනකට බොහොම ගෞරවය කරනවා දැක්කා. මම මම මං හිතිය ලොකු සංචාපවත් වෙනකොට ආදාන උත්සවයේ මිනිසු කීප දේවල් අහන්න. අහනකොට මොනවද කිව්වේ කියලා. ඉතින් අහගෙන ඉන්නකොට මම හිතන මොනව කරන්නද ඉතින් තිබුණාට දකින්න ඇස් නැත්තම් ඒගොල්ලෝ දකින්නෙත් ඒකයි ඒක විතරක් නෙවෙයි ලවුඩ් ස්පීකර් අරා කී දෙනෙක් ඔයලානෝ කනවාද ගුණ ප්‍රකාශ කරනකොට කී දහහක් හැදෙන දරුවෝ කනවාද? දුඟාවක් ළඟ හිටපු මිනිස්සුක මට හේතුණා. ඉතින් මෙවනේ ජනමාධ්‍යයට යන්නේ. මෙවනේ පොත්වල ලියී වෙන්නේ. නමුත් ලොකු සංසයේ ගුණ චරිතයෙන් පෙන්වුවේ මොකද්ද? පුළුවන් තරම් නිසද්ද ජීවිතයක්. පුළුවන් තරම් එකලා ජීවිතයක්. ඒකචාරී ජීවිතයක් තේරුම් ඒ නිසා ලොකු සංසයේ සඳහන් කරා ඉන්න කාලේ මේ ජීවිත එක සම්බන්ධකම් පවත්වනකොට සම්බන්ධතා හතර වර්ගයක් තියෙනවා. ගහිත ගහිත ගහිත මුත්තක මුත්ත ගාහක මුත්ත මුත්තක කියලා. ගහිත කියලා කියන්නේ අල්ලගත්ත, පටිබද්ද. මුත්තක කියලා කියන්නේ මිදිච්ච, අල්ලගත්තේ නැති. ඒ නිසා ගිහියට බලුවන් මට අසවල් ස්වාමීන් වහන්සේ නැතුවම බෑ. පටිපද්ද චිත්තය කියන්නේ මට උන්වහන්සේමයි උන්වහන්සේ නැතුව මට සාසනයක් නෑ. මට උන්වහන්සේ ඕනෙමයි කියලා ගිහිය සංඝයා අල්ලනවා. ඒ සංඝයාත් හිතනවා අනේ මම නැතුව යැත්තන්ට පිනක් දමක් කරගන්න බෑනේ. ඒ යැත්තන්ගේ මේ සාසනික ඒ නිසා මම අනික් වැඩ ඔක්කොම බහතබලා සැදී පැහැදී සිටගෙන යැත්තන්ගේ අංග සම්පූර්ණ කරලා දෙන්න කියලා සංඝයාත් බද්ධ චිත්තයක් එහෙම නැත්තම් කියන එකට ගහිත චිත්තය කියලා. එතකොට ගාහ ගාහක කියලා කියනවා. ඒ ගිහියා මේ සංඝයා මයි අල්ලන්නේ. ඒ සංඝයා මේ ගිහට ණයයි. මෙයාගේ ඔක්කොම කොහොම හරි කරලා දෙන්න ඕනේ මම නැත්තම් කට්ටියගේ ශ්‍රද්ධාව බින්දෙන්නේ කියලා ගාහ ගාහක තත්වයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ගාහ මුත්තක කියලා හාමුදුරුවෝ ඒ ගියට කැමති. ඒ ගියට අතපය විදම් කරලා වේදම් කරන්න පුළුවන් යමක් කමක් ලොක් වඳුරනවා. ඉතින් හාමුදුරුවෝ නිතරම ගිය සන්තෝෂ කරගෙන ගිය තමන්ගේ දායකයා කියාගන්න කැමති. ඒ දායකයා නම් සංඝයාට කැමති නෑ. ඒ දායකයා එක්ක පොදුයි ඔක්කොටම සලකනවා. එහෙම නැත්නම් මේ හාමුදුරුවෝ කුඩල්ලෙක් බව දන්නවා. කිනිසුල්ලෙක් බව දන්නවා. ගලවන්නමයි බලන්නේ. එයා මුත්තකයි. හැබැයි සංඝයා ගාහකයි. ඒතර කියනවා ගාහ මුත්ත කියලා. ඒක අනිත් පැත්ත තමයි මුත්ත ගාහක සංඥා කිසිම කෙනෙකුට මායින් කරන්නේ නැහැ. Taman කඩ දිනන නමුත් එක්කෙනෙක් දෙන්නේ ගිහියෝ සදී පැහැදී සිටගෙන අපේ සංඥා වංශේ මට කියලා විශේෂයක් නොකලත් මම ඒ සංඥා වංශික දේවල් බලන්න කියලා එයා ගාහක චිත්තය ඇති කරගෙන ඒ කටයුතු කරනවා. ඒකට කියනවා මුත්ත ගාහක් කියලා. අනිත් හොඳ මේක තමයි මුත්ත මුත්තක. Tamange නෑ ගිහියන් කරේ කිසිම කෙනෙකුට මායින් කරන ගතිය. ගිහියත් නෑ මේ සිල්වත් සිල්වත් සංඝයා මේ දුසිල්වත් සංඝයා කියලා ගන්න. එයා Tamanට කරගන්න හම්බෙච්ච ලාභින කාටත් වගේ ඒකට කරනවා. මේ සංඝයා වහන්සේලාට අදාළ කොටස දෙනවා මිසක්කා විශේෂයක් නැත්තම් ඒ දෙන්න නිසා එකිනෙකාට අසහනෙ අඩුයි. ඒ දෙන්නගේ පැවැත්ම නිසා එකිනෙකාට ආතතිය අඩුයි. දැවිලි තැවිලි අඩුයි. ඉතින් ඒක කරන්ඩ මිනිස්සෙකුට බෑ. මොන විදියෙන්වත් බෑ. මනුස්සයාට මේ ඇඟ ඇලුම් කමමයි, පටිබද්ධ චිත්තේමයි, අනුකම්පාවමයි, සන්තවයමයි අසුරකට මුල් වෙන්නේ. නැතුව කරනවා නම් එයා මේ ලෝකේ මනුස්සයෙක් වෙන්න බෑ. භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා යමෙක් කැම කෙනෙක් භජනය කරනවා නම් සේවනය කරනවා නම් භජන්ති කාරණයක් පිණිස අර්ථ කාරණයක් පිණිසයි නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. එහෙම මොකුත් නැතුව මේ අයානුකම්පාවක් තියෙනවා. එයාට අනුකම්පාවට උදව් කරනවා. එයාට වතුර සිබහක් තියෙනවා වතුර දෙනවා. බඩගින්නක් තියෙනවා බඩගින්නට උදව් කරනවා. අත උල්ලනවා අත දෙනවා ඉවරයි. එහෙම කරලා නතර වෙනවනම් ඒකට කියන්නේ නික්කාරණා. අපව යමක් බලාපොරොත්තු වෙන්නේ මගෙන් එයාට යුතුයකමකුත් නැහැ. හැබැයි මම කල යුත්තේ කරනවා වයින් වෙනවා. එහෙම දුර්ලභ එහෙම මිත්‍ර දුර්ලභයි. අත්තට පච්ච පඤ්ඤා අසුචි මනුසා මුළු මනුස්ස සංහතියම පැවිද්දෝ ගියෝ තේරම අර්ථයටයි උදව් කරන්නේ රුපියල් වලටයි උදව් කරන්නේ අත්තට පඤ්ඤා කියලා කියන්නේ අත්ත සාත්‍රයටයි උදව් කරන්නේ රුපියල් වලටයි උදව් කරන්නේ අත්තට පඤ්ඤා අසුචි මනුස්සා මනුස්සයා අසුචි ඒක හොදලා ගන්න දෙයක් නැහැ මොන දේ කෙරුවත් කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල ඒකෝචරයකක්ග විසාන කප්පෝ මේක දැනගෙන ඔය භජනෙට එන අයත් නැති අයත් අතර කිසි වෙනසක් නැහැ. බජටේ හෙන මිනිහත් එන්නේ ඔයගේ මොකද්දෝ න්‍යාය පත්‍රයක් හිතේ තියාගන්න. වචනීයට කවුරුත් එන්නේ නැත්නම් ඒ මිනිසුත් ඔය වගේම තමයි. ඒක නිසා ඔක්කොටම සමහිතේ ඉන්නවනම් මේ ලෝකේ මනුස්සයා ජීවත් වෙන්නේ නිලුම්පතක් උඩ තිබ වතුර කඳුල වගේ නිලුම්පතේ ගෑවිලා නෙවෙයි. නිලුම්පත උඩ හිටියට නිලුම්පතේ ගෑවිලා නිලුම්පත එළවෙන වතුර කඳුල හෙල්ලෙනවා. ආන්න ඒක අපිට පේන්නේ ආර්ථික ස්ථාවරත්වයක් නැති සමාජයේ හඳුන්වා දීමක් නැති දේශපාලන බලතල නැති නිකම්ම නිකන් සිරිබිරිස් කෙනෙක් වගේ. පස්සේ එහෙම වෙන්න කවුරුත් කැමති නැහැ. ඒ නිසා අපි මිත්‍ය සුබජ්ජකම් ඇති කර ගන්නවා, අනුකම්පාවක් ඇති කරනවා, පටිබද්ධ චිත්ත ඇති කර ගන්නවා, සන්තව ඇති කර ගන්නවා. ඒ හැම දෙයකින්ම අපිට එන්නේ දුක. කිසිම දෙයකින්, කිසිම බන්ධනයකින් මේ ලෝකෙම සැපක් වෙන තරක් බුදුදහමසේ දැකලා නැහැ. ඉතින් ඒක නිසා මේක අපි සතුන් මරන හොරකම් කරන කෙනෙකුට කිව්වොත් එහෙම ඒක ඒකට සම්පූර්ණ ඒ මනුස්සයාට තේරෙන්නේ නැත් දැනකට යනවා. ඒ නිසා මේක කියලා දෙන්න ඕනේ දැනටම සදාචාරයක් තියෙන. දැනටම තමන්ගේ හිතේ අභ්‍යන්තර බාහිර සාමය ගැන හිතන ඊට වඩා කැපකිරීමකට සූදානම් වෙච්ච එළඹිච්ච යුද්ධයට එළඹිච්ච සෙබළු වගේ ඉන්න කෙනෙකුට මේක තේරුනොත් තමයි තේරෙවි ඉස්සරහට ජීවිතේ විවේක වෙන්න ඕනේ නා. ඉස්සරහට ජීවිතේ Tamange බැඳුම් වලින් අඩුව මගුල් දලක පැටවිච්ච පැටලිච්ච සමනලෙක් වගේ වෙන්න ඕනේ නැත්තම් කරුණා කරලා ග්‍රීස් යකා වෙන්න. පොල් තෙල් ටිකක් ගා ගන්න ඇගේ. පහුගිය දවස්වල ග්‍රීස් යකා හිටියා දැන් නම් ඒ කතාවක් ඇත්තේ නැහැ. හැන්දාවට අවිල්ලි වරලා ගෑනු බදා ගන්නවා. බදාගත්තට පස්සේ මිනිස්සු වටේලා ගහන්න හදනකොට ඌ අල්ලන්න බැල්ලුව එංග පුරාම ග්‍රීස් ගාගන්නලු වෙන්නේ. ඒ නුවර පැත්තේ හරියට ඇල්ලුවා ග්‍රීස් යකා ඒ දවසට. අන්න ඒ වගේ ඉන්න එකයි තියෙන්නේ. ඕනේ සම්බන්ධතාවයක් තියෙන අතේ පොල් දෙන්න ටිකක් ගහගෙන. එතකොට ඒක මේ මේ පෙනෙන්නේ කරාරින්න හදනවා වගේ. අසපුරුසට පෙන්වන්න බෑ මේක. අපේ සත්පුරුෂයා දන්නවා මේ මිනිස්සයා පතේ පොල්තේ දාගත්තට වැඩි කරනවානේ. අවශ්‍ය දේ කරනවා. හැබැයි වැඩි බජටි නැහැ. ඒතර සත්පුරුෂයා මධ්‍යස්ත වෙනවා. අසත්පුරුෂයා ඒ පොල්තේ දාගත්තට බැන බැන දඟලනකොට දැනගන්න ආයේ කෙනා නොහිටියට අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ කෙනා දැනගත් එකත් හොඳයි මේ විදිහට කටයුතු කිරීමෙන්. නමුත් අර මම අර ඉස්සලා මතක් කරා මේ වගේ ධර්මයක් තරුණ තරුණයාට දුන්නොත් ඒ අත්තන්ට නාස්ති නොකරගෙන ජීවිතය හදා ගන්න පුළුවන් වෙයි. නමුත් වයසට ගිය කෙනෙකුට දැනට අල්ලලා තියෙන හැම ඇල්ලිල්ලකින්ම තමයි බැඳිලා ඉන්න බව. තේරුම් ගැනීමේ ප්‍රත්‍යක්ෂ අත්දැකීම් තියෙනවා. ඒ නිසා එයාට දැන් හැදෙන්න කල් තියෙනවා. ඒ නිසා මධ්‍යස්ථාරමුණක් අල්ලනවායි කියලා කියන්නෙම ඒ වැඩිය සුවද වැඩිය භජනය කරන වැඩිය මේ සාරත්ත හිත ඇති කරන අරමුණු ඒක මාගෙන් අයින් කරනවා. ඒ නිසා ආනපානේ වගේ මධ්‍යස්ථ අරමුණක හිත පවත්තන්න හදන උත්සාහය අසාර්ථක වෙනකොට, කම්මැලි වෙනකොට, නීරස වෙනකොට, ඒකාකාරී වෙනකොට දැනගන්න බුදුහාමුදුරු දිනු. බුදුහාමුදුරට ඕනේ කරලා තියෙන්නේ මේක තමයි. තණ්හා වෙනුවට නීරසකම ඇති කරනවා. ආසාව වෙනුවට නිදිමතකම ඇති කරනවා. මම ලෝකේ ලොක්කේ කෙලින්කාරයෙක් කියලා ඉන්නවට වෙනුවට තමන් අසරණ වෙච්ච බවක් වැටහෙනවා. ආන්නේ ටික වැටෙනකොට ධර්මයේ දියුණු වෙනවා, භාවනාව වැඩෙනවා, ප්‍රතිපදාව යනවා කියලා තේරෙනවා සත්පුරුෂයි. අයියෝ බෑ ආනාපාන කෙරුවොත් එimhe හරිම කම්මැලි ඊට වැඩි නරකද මෛත්‍රී භාවනා කෙරුවොත් ඊට වැඩි නරකද මේ බුද්ධානුසුති කෙරුවොත් කියලා අර රාගය අඩු කරන අරමුණ පැත්තක දාලා වක්‍ර මාර්ගයෙන් වංචනික මාර්ගයෙන් රාගය ඇති කරන දේවල් වලට යනවනම් ඒක නට ඒක තේරුම් කරලා දෙන්න හරි අමාරුයි. එයාට පේන්නේ මේ මෙදිත වේදක් පොවන්න හදනවා. නමුත් මේක Tamanට තේරුම් ගන්න පුළුවන්. ඒකට ඒකට ලුණු මිරිස් කන මොලයක් ඕනේ. Taman වක්‍ර මාර්ගයෙන් හෝ ඍජුව හෝ ඒ මුරුදු මෙලෙක් තන් අත ගන්න හදනවයි කියලා කියන්නෙම රාගයේ වංචනික ස්වરૂපය. ධර්මයට යනකොට නියම <clears throat> අරමුණත් එක්ක කටයුතු කරනකොට Tamanට එන්නේ නිර්වින්දනය ඒකට කියනවා නිබ්බිදා ඥානය කියලා. නිබ්බිදා ඥානය තමයි විපස්සනා තියෙන පළල්ම ගැඹුරුම ඥානය. ඒකේ රසයක් නැතු වෙනවා. නිර්වින්දනයක් එන්න පටන් ගන්නවා. ඒකාකාරීකමක් එනවා. නිදිමත ගතියක් එනවා. තනි වෙච්ච ගතියක් එනවා. පාළු වෙච්ච ගතියක් එනවා. ඉතින් මේ අසත්පුරුෂයා විජහාට සලුවක සාදාලා දූවගෙන යනවා. අර දන්න කියන සෙනඟක් ඉන්න තැනට. ඒ නැත්නම් තමන්ගේ අඩු ගන්න ශරීරය දිහා බලලා අර ආසරණ කප්පේ නැති කරන්න හදනවා. ඉතින් ඒක කාටත් වෙනවා. මුලදී කාටත් වෙනවා. මොකද අපි හැදිලා තියෙන සමාජයේ අපි ඉගෙනගෙන තියෙන දේවල් සභාශීලී සමාජශීලී ගතියකින් අපි ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේක තේරුම් අරගත්තට බුදුහාමුදුර මේ තනිව මුළු සමාජයත් එක්කම මේ වාංගු වෙලා අපිට එපාකම ඇති කරලා පෙන්නනවා. භාවනාවෙන් ඇති කරලා පෙන්නනවා. ප්‍රතිපදාවෙන් ඇති කරලා පෙන්නනවා. කෙලස් කපලා පෙන්නනවා. අන්න ඒ වෙලාවට මේක අඳුනගෙන මට දැන් ඇතිලා තියෙන ඒකාකාරී ගතියක්, නීරස ගතියක් මේ තණ්හාව යනිත් පැත්ත කියන මේ සරල කාරණාව තේරුම් ගත්තොත් ඇලීමේ බැඳීමේ අනිත් පැත්ත කියන මේ සන්තවේ අනිත් පැත්ත තමයි ඒකාකාරී ජීවිතේ නැත්තම් තනි වුණා වගේ කියන එක තේරුම් ගත්තොත් ඒ මනුස්සයා ඒ ජීවිතේ ඊට පස්සේ තනි වුණා කියන්නේ හුදේකලාව කියන ලස්සන වචනයක් දාගන්නවා. විවේකයේ කියන ලස්සන වචනේ දාගන්නවා. මම එකලා ජීවිතය ගත කරනවා කියලා සංගත කරන කොංගුණා කියන වචන පාවිච්චි කරන්නේ. අතපල්ලේ වැටෙනවා කියන වචන පාවිච්චි කරන්නේ. මට නම් විවේකී ලැබුණා කියලා කියන්නේ. ඒ නිසා මේ මිනිස්සයා සංකල්ප වෙනස් වෙන්නේ ඉස්සෙල්ලා අයියෝ හරි පාළුයි හරිම කම්මැලි හරි නිදිමතයි හිත පස්සට යනවා කියන මූණු පැංගිරි කරන අට්ට කරගෙන කතා කරන්නේ. පාවිච්චි කරන වචන සෙට් එක සම්පූර්ණයෙන් අඹුල් වෙලා. නමුත් සංකල්ප වෙනස් වෙච්ච ගමන් එයා ඒකට අලුතෙන්ම වචන ටිකක් පාවිච්චි කරනවා. බොහොම මිහිරි, බොහොම සුහද වචන ටිකක්. ඒක සත්පුරුෂයාට ටක් ගන්නකොට ගිය දැහැකි මෙයා දැන් යකඩයක් නෙමෙයි මෙයා කාන්දමක් කියලා. අසත්පුරුෂයාට තේින්නේ මෙයා කාට මොකද වෙලා තියෙන්නේ දැන් මෙයා තනි වෙන්න කැමැති, විවේක වෙන්න කැමැති, උදේකලා වෙන්න කැමති. ඉතින් ඔයගොල්ලෝ ඔක්කොම එකතු කරලා මෙයා සයිකියාට්‍රික් කෙනෙක් ගාවට ආනවා. ඊළ කියන භයානක මානසික අසහනයක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා කරුණා කරලා බෙහෙත් දෙන්න කියලා. හොඳ වෙලාවට ඉන්න කොහොම සයිකියාට්‍රික් දොස්තරලාට පිස්සු. ඉතින් ඒ නිසා ණයදාය ගිහිල්ලා දාපු ගමන් අරයක කොටු වෙනවා දොස්තරයි ණයදාය එක පැත්තට යනවා. ඊට පස්සේ දන්වැල් දාලා ගැට ගහලා රුට ඉන්ජෙක්ෂන් ගහලා පිටි ගහලා අර ඌගේ කර හඹනවා. මට්ටම කරුවට පස්සේ කියන ඕන දැන්න යන්නම් පින් සිද්ධ වෙන්න බේතර පින් සිද්ධ වෙන්න මිනිහා කීකරු කරගත්තා කියලා අරුගයර හැකියාවල් නැති කරා. අනේ බුදුහාමුදුරුවෝ ගාවට ගෙනිච්චා නම් ප්‍රංශේ තේරුම් ගන්නේ මනස බ්‍රහ්ම ලෝකෙක ඉඳලා වෙන්න ඇත්තේ එන්න ඇත්තේ දිවි ලෝකෙ ඉඳලා එන්න ඇත්තේ ඒකයි මේ මිනිසුත් එක්ක වැඩි බජෙන්ඩ කැමති නැද්ද මොකද මිනිස්සු කියන්නේ අසුචි. දෙයියෝ ගව් තුනකට කිට් වෙන්න කැමති රිතුළු මිනිස්සයාගේ. ගඳ ගහනවායි. ඒකළු රෑ 10ට එන්නේ බුදුහාමුදුරුව හම්බෙන්නේ මොකද මිනිස්සු බුදිය ගන්න ඇරලා. බ්‍රහ්මයෝ දෙවන්නේක් නැහැ. දැන් බ්‍රහ්මයාටත් වයිෆ් කෙනෙක් ඉන්නවා පත්තිනි අම්මා. එයා තමයි බඹුගේ අඹු. දැන් බොහොම ශ්‍රේෂ්ඨයි පත්තිනි අම්මා. ඉස්සෙල්ලා තිබුණේ බ්‍රහ්ම ලෝකේ ගෑනු නැහැ කියලා. දැන් පත්තිනි අම්මා දෙයියන්ගේ අඹුව බවට පත් කරන විශාල පූජා කරනවා. යා ෂේප් කරගත්තොත් සීළු සෞභාග්‍ය ලැබෙනවා. සීළු සංගීතය ලැබෙනවා. සීළු මොනවාද මේ සංනිවේදනය ලැබෙනවා කියලා පත්තිනි අම්මා ඉස්සරහින් තියාගෙන ඉන්නේ. ඉතින් මේ මම කියන්නේ මේ බ්‍රහ්ම ලෝකෙටත් පෞල් සංවිධානය ඕන වෙයි හෙට අන්ත වෙනකොට. ඉස්සර තනිව ජීවත් වුණේ. මේ විදිහට ආගම වැඩෙනකොට ඕනම විකාරයක්. මේ කන්න පුළුවන් බත් පිඟානක් බවට පත් කරලා දෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ කාලෙක බුදුහාමුදුරුවෝ එහෙම ලංකාවට ආවොත් හිතනකොට හිතනවා අනේ ස්වාමීන් වහන්සේ වඩින්න එපා කියන්නේ. මොකද මේ තියෙන දේවල් මේ බුද්ධ ආගමේ බාහිරධාරකම් කරට අරගෙන කරන මිනිස්සු කරන මේ විකාර දිහා බලනකොට බුදුරජාණන්ගේ සරල මේ ඍජු ක්‍රමය කොච්චර පටලවලාද ඉතින් ඉස්ලාම් බුද්ධ ආගමට එන පළවෙනියට භාවනා පටන් ගන්න කෙනෙකුට මොනවද වෙන්නේ කතෝලිකම ආගමට යනකොට අපිට කරප්පන් වෙනවා මුස්ලිම් ආගමට ගියොත් හරි මිත්‍යා දෘෂ්ටිකයි කියලා අපි අඬනවා. ඒත් මෙහි ඇවිල්ලා මොනවද කරන්නේ? ඒ මොකද හේතුව මේ තමන් කියන දේ කරන්නේ නැහැ කරන දේ කියන්නේ නැහැ ඉතින් ඒක නිසා කොහෙදෝ ඉගෙන ගත්ත වචන වර්ගයක් කාටදෝ කියනවා ඒක නිකන් අන්ධකාරයේ අතින් අතාරිනා වගේ මල්වන්දේ මල්වට්ටියක් අවුරක්වත් දන්නේ ඒ මල්වට්ටිය මොනවද තියෙන්නේ කියලා. ඔහි අතින් අතාරින ක්‍රමයක් තියෙනවා. නමුත් ඒ එවැනි අන්ධකාර එහෙම නැත්නම් කියනවනම් අන්ධ භූත ලෝකෙක අපි ඉපදිච්ච කාලේ වෙනකොට මොකද්දෝ ක්‍රමයකට ආයසරයක් මේ සතිය ඉස්සරහට ආවා. ඒක තමයි අපි ලබපු ලොකුම ජයග්‍රහණේ. ඉතින් එහෙව් එකක් තියෙන කාලෙක අපි මේ ලෝකෙට ආවේ අහම්බකින් කියලා හිතන්නේ. ඒක විශාල පස්මා බැලුම් බලලා විචි දෙයක්. ඒ නිසා මේ පිස්සු පියාට පිස්සු ගෙලියට Tamanට ඒක විඳින්න අත්‍යවශ්‍යකමක් නැහැ. මොළ ධාතුව තියෙනවා. තීරුම් කරලා දෙන වෙලාවක එක සැරේ යන්නත් එපා. ඔය කියන සම්පූර්ණ මිත්‍ර සන්තවේ බිඳගෙන අනුකම්පාව බිඳගෙන ප්‍රතිබද්ධ චිත්තේ බිඳගෙන යන්න යන්න එපා. නමුත් ඉල්ලන්න තමන්ගේ මිත්‍රයන්ගෙන් ඉල්ලන්න තමන් අනුකම්පාව බලාපොරොත්තු වෙන කෙනෙක්ගෙන් සන්තවේ තියෙන කෙනෙක් මට තියෙන තියෙන දෙන්න ලොකුම සැපත තමයි මට විවේක වෙන්න දෙන්නේ. ඒක තමයි මගේ දීර්ඝාෂු වෙන්න තියෙන එකම හේතුව. ඒක තමයි සෞඛ්‍ය සම්පන්න වෙන්න තියෙන එකම හේතුව. ඉතින් ඒක නිසා ඒ මම පල්ලෙහාදිත් දා කිව්වේ ඒකයි. මේ ප්‍රජාපති ගෝතමිය දවසක් සරුවචන් වහන්සේත් එක්ක ඉන්න වෙලාවේ සරුවචන් වහන්සේට කිවිසුමක් කරනවා. එතකොට ප්‍රජාපති ගෝතමිය අම්මා කෙනෙක් බබාට කිවිසුමක් කරනකොට ආයිබෝන් කියනවා වගේ සරුවචන් වහන්සේට දීර්ඝාෂය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට ඒ රහතන් රහත් මේ ඉන්න අන්සනවා. සරුවචන්සේ සරුවචනයි. සරුවචන්සේ කියන ප්‍රජාපතිය සරුවචන්හන්සේට ඔහොම සුබපතනයක ආර්ය විවහාරේ නෙවෙයි. ඔබ නිකන් මේ මේ සුහදකම් ඒ නිසා ඕක කරන්න එපා. ඒක හොඳ නියෝජනයක් නෙවෙයි. උඹට පුළුවන් නම් මට කිවිසුමක් යනකොට කිවිසුම සනീപ කරන්න ඕන නම් සංඝයාගේ සමගිය බලාපොරොත්තුයන් එතකොට මට අවශ්‍ය වැඩෙනවා. සංඝයාගේ සමගිය බලාපොරොත්තුයන් එතකොට මගේ හිත හැදෙනවා. අනිහි ස්වාමීන් වහන්සේට ආයුෂ වැඩේවා කියලා කිව්වා එක ඒක නිකන් මේ ගැමි වේවාහක. ගමේ ගොඩේ පල්හැලි කතා. දැන් මේ සරුවචන් ආංශ කියන්නේ රහත් මෙයින් ඉන්න ආංශනකට. ඒ කියන්නේ රහත් මෙයින් ඉන්න ආංශලා තේරෙන්නේ නැහැ මේක. බුදුහාමුදුරන්ට විතරයි මේ ශාසනය තේරෙන්නේ. අනික් ගොල්ලොත් ඔය පන්දන් අල්ලන මිනිස්සු වගේ වට වෙලා කෑ ගැහුවට දන්නේ නැත්නම් ඒ කෙනෙකුට දොස් කියන්න යන්න නරකයි. මේක වහලා ගහන්නේ මේ ගේම. මාරයා ගහන්නේ තනිකර පාර්ට්නර් ක්ලෝස් ගහන්නේ. අනිත් පැත්තට කාඩ් එක දීලා නෙවෙයි සෙල්ලම් කරන්නේ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ බුදුහාමුදුරුව පැත්තකට ලගෙන මාරයට අභියෝග කරලත් නෙවෙයි රහස් ටික යටිනූලෙන් පිටියල්ලෙන් අපිට දීලා තියෙනවා. මෙන්න මෙහෙම යනකොට උඹට මේ මේ දේවල් ලැබෙයි ඒතොර දැනගන්නේ මායයි කියලා. මේ මේ දේවල් ලැබෙයි ඒතොර දැනගන්නේ සාසනය කියලා. උඹට ලැබෙන දේ කොයි වෙලාවෙත් ওই විදිහට ලැබෙනවා. මේකේ විවේකයට බර එකලා ජීවිතයට බර උදේකලාවට බර දෙ තෝරගන්න ෆිල්ටර් එක උඹ යතේ නැත්තම් ඉතින් වැඩක් නැහැ. එහෙනම් ඉතින් කිරි කොමයි එකම වාදනයට ධර්ම වෙනවා. කිරි අසුචි එක වාදනයට ධර්ම වෙනවා. කිරි මූත්‍රා. එතකොට ඒක ඊට වලින් වැඩක් නැහැ. එසේ කිරි ටික වෙන් කරගන්න පස්සේ ගොම හොදන්න. පස්සේ මෝත්‍රා හොදන්න. ඊට ඉස්සෙල්ලා කිරි ටික වෙන් කරගන්න. ඒ නිසා කිරෙන් මෝත්‍රා ගොම වෙන් කරන දන්න ගෝපාලකෙක් වාගේ අපේ ජීවිතේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අනන්ත අප්‍රමාණ වාර ගණක් අපිට හම්බ වෙන එකලා වෙන්න. අනන්ත අප්‍රමාණ වාර ගණක් අපිට හම්බ වෙනවා එකලාව එක එකචාරී වෙන්න. ඒ හැම වෙලාවකම අපිට පේන්නේ පාළු ගතියක්. අපිට දැනෙන්නේ කොන් වෙච්ච ගතියක්. තනි වෙච්ච ගතියක්. එතකොට දැනගන්න මේ මායя තමයි ඇවිල්ලා මේ කතා කරන්නේ හීන්දුලෙන් උවිත වැඩි නරකද මහා මුදේ නාන්න යන්නේ. උවිත වැඩි නරකද පිච්චර් එකක් බලන්න යන්නේ. උවිත වැඩි නරකද නව කතාවක් බලන එක. උවිත වැඩි නරකද පත්‍රයක් බලන එක. උවිත වැඩි නරකද රේඩියෝ එකක් අහන එක. නැත්නම් අල්ලපු විතර කම්පියුටර් කකුල තියාන කයිවාරු කෙල කෙල ඉන්න එක. ඒ ඔක්කොම බොහොම සෝදෝපේ. හැබැයි එතකොට මාර පාක්ෂිකයි. ඒ නිසා භාවනා කරන්න ආව පිසකට හරි කවුරු හරි කිව්වොත් මේ කෙනෙක් හම්බෙලා කතා කරමින් ඉන්න එපා. ඒක මාරපාක්ෂිකයි කියලා ඒ කියන මනුස්සයා මාරයා වගේ පේනවා. ඇයි හත් දෙයියනේ මේ කතා කරපුවාම මොකද්ද තියෙන වැරද්ද? ඇයි හත් දෙයියනේ මිනිහගේ මූණ දිහා බලලා hina වෙච්චාම මොකද්ද තියෙන වැරද්ද කියලා ඒකේ ඒකේ යට තියෙන හීනූල පේන්නේ යට පේන එක අනුකම්පා ලක්ෂණයක්, මෛත්‍රී ලක්ෂණයක්, මිත්‍ර සන්තවේ පැවැත්තිලා කියලා. ඒ මේ ඇමරිකාවෙන් ආපු ඒ ප්‍රොෆෙසර් කෙනෙක් ඒ සයිඩෝ කලියුමක් දාලා මම එනවා නිවාඩු කාලයක භාවනා කරන්න කියලා ඇවිල්ලා මේ ඒකට බිල්ඩින් එක හදනවා ඉස්සරහ බිල්ඩින් එක උඩ තට්ටුවේ කොන්ක්‍රීට් එක දාලා විශාල ඉඩ තිබුණා. සක්මන් නිසා හුඟ දෙනෙක් එකට යනවා සක්මන් කරන්න. ඒ සයිඩොත් මොකක්ද දෙකට බිල්ඩින් එක බලන්න දෙන්න කියලා සුද්දා සක්මන් කරන ගමන් good morning කියලා කිව්වා සයිඩොට. ඒ සයිඩො බිම් බලාගෙන ඉඳලා කමටහන් සුද්ධ කරන්න ගියාට පස්සේ කිව්වා උඹලාගේ ඔය ඔය කුණුහරුප සුබතිල අපේ සම්ප්‍රදාය නෙවෙයි. භාවනා කරනකොට උඹේ පාය අතිය දිහා බලන්න භාවනා කරපන්. කකුල දිහා බලපන්. අන්නුන්ට good morning කියන එක නෙවෙයි සම්ප්‍රදාය කියලා. සූද්ද කරකෝල අතාරියා වගේ තාම බුරෝ මිනිස්සු ම්ලේච්චෝ වෙන්න ඇති. ඇයි හත් දෙයනේ good good morning කිව්වහම බයින. මේ එහෙම good morning නෑ. එහෙම කතාවක් මේක නෑ. Tamanට ඒ චිත්තක්ෂණයේ මේ වම කොහොමද දකුණ කොහොමද කියලා බලන්න පුළුවන් නම් Taman ඉන්නේ ඉරියව්ව බලන්න පුළුවන් නම් එහෙම නැත්නම් ආසාර ප්‍රසවාසය බලන්න පුළුවන් නම් ඒට වැඩි ලොකු දෙයක් ඒ ඡායඩට පස්සේ පරිවර්තක වෙච්ච මිනිස්සයා උචෝචෝ භාවනා කරන්න ඉස්සලාම ආපු දාස පුදුම සද්ධාවන්ත මිනිස්සෙක්. පින්නපාතේ ගන්න යනකොට පොලිමේ යනකොට ඡායඩෝ හිටගෙන ඉන්නවා. ඉතින් ඔඩුව පාත් කරලා ගිහිල්ලා තියෙනවා ඡායඩෝ ගාව. ඒ කියන්නේ තමන්ගේ ගුරුවරයා ළඟ ඉන්න නිසා ඔළුව පාත් කරලා ගිහිල්ලා. ඉතින් කමඩාන් සුද්ධ කරනකොට අහවලු ඔබ ඊයේ මෙහෙම පින්නපාත යනකොට ඔළුව පාත් කරනවා කොහෙද හිත තිබ්බේ කියලා. ඉතින් මංසර කියතෙන් සායඩෝ කෙරේ ශ්‍රද්ධාවෙන් කියලා. දැන් මෙතෙන් ආවේ සද්දා වඩන්න නෙවෙයි සතිය පිටවන්නේ. උඹ වැඩේ කරනකොට සතිය කොහෙද තිබ්බේ කියලා. ඊට පස්සේ විකාර කරන්න එන්න එපා. මට කරන ගෞරවය ඕක නෙවෙයි. හරියට අනික් යෝගාවචරය වගේ සතියෙන් ගියා නම් ඒක තමයි පණ්ඩිතාරාමයට කරන ගෞරවය. පණ්ඩිත සාංශර කරන ගෞරවය ඕක නෙවෙයි. ඌව නිකන් මේ ළමා වැඩ. ඉතින් ඒ මිනිසයා කියනවා මට නිකන් මගේ ශ්‍රද්ධාව ඇඹරිලා ගියා ඒ වෙලාවේ කියලා. ඊට පස්සේ සායනික පරිවර්තක වශයෙන් ඉදිරියට වෙලා අපි යන කාලේ හිටියා. ඉතින් කියනවා පුදුමාකාර චරිතයක් සානස මම ඒ සානසට වැඩි වැඩිමල්. අර කිසිම අනුකම්පාවක් දෙයක් නැහැ කියන්න ගියාම කියන. ඉතින් එහෙම කෙනා හිතෙන්නේ ජනප්‍රිය නැති වෙයි කියලා නෑ. ඒ ස්වාමීන් වහන්සේ කියලා බලන්න ඒ සාන ජනප්‍රියතාවය ඕනකමකුත් නෑ. ඒ ස්වාමීන් වහන්සේ ඕන කෙනෙක් කැමති අහන්න දකින්න නමුත් තමන්ගේ මට්ටම තියන ජීවත් වෙනවා. ලංකාවේ මට පේන්ට් කෙනෙක්වත් නැහැ පැත්තේ. ඒ එහෙම එහෙම ඒ මං කියන්නේ ඒක ඔක්කොම කරන්න පුළුවන් කිය. ඒක ඇත්තටම සෑහෙන দমনය වෙච්ච හිතකින් කරන්න ඕන එකක්. මටත් බයිනවා ගියාම ওই සුහදකම වැඩි, දැඟලිල්ල වැඩි. ඕකත් එක්ක මේ පණිවිඩය යන්නේ නැහැ කියලා. ඒ මම තාමත් ආසයි ගිහිල්ලා බලන්න. මට බෑ. මම දන්නවා පැහැදිලිවම එච්චර දක්ෂකමක් මයි ළඟ ඇත්තේ නැහැ. මේ මේ මෙවැනි චරිත ලෝකේ ජීවත් වෙනවා කියන එක. මත් බුදුම රජේ පිළිගන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. වැටෙන් එහා පැත්තේ ඉන්න කිසි කෙනෙක් දන්නෙත් නැහැ මෙහෙම ස්වාමීන් වහන්සේනක් කට ඇතුලේ ඉන්නවයි කියලා. රට රාජ්‍ය වල මිනිස්සු ඇවිල්ලා බැලුවට ඒ කටියට පේන්නෙත් නෑ මොකද රට රාජ්‍යවල මිනිස්සු ගියාට මේ ස්වාමීන් වහන්සේ hina වෙලා කට කණේ තියාන ඇවිල්ලා සිප වෙනඳ ගන්න එන්නෙත් නෑ. මොකද දාවේ කාරණා මේක වෙන ඵලයක්. ඇවිල්ලා පූජාවක් කළොත් පූජාවේ මොනවද තියෙන්නේ? ඇයි මේක පූජා කරන්න කියලා. ඉතින් ආපු මිනිස්සයා පුදුමාකාර ආසාවකින් එන්නේ ඌ අන්තිම උසාවි කූඩුවට තිබ්බා. අපි ඒ දවස්වල ගිහිල්ලා ඒ දවස්වල ඩීප් වෙල් කිට් තිබුණේ අපි අඩි 400ක් විතර ලිඳක් හාරලා. ඒකට මන් දැන් වැටේ හැවැත්තේ හිටිය තරුණ මිනිස්සේ ජපානයෙන් ගනලා ඒ ඩීප් වෙල් සෙට් එක විකුණුවා. ඊට පස්සේ අපි දෙන්න ගියා. ඉතින් පිටරට ආයෙ නිසා බොහොම සෝදෝ කිව්වා අපි එකක් පූජා කරනවා ස්වාමීන් වහන්සේලාගේ ප්‍රොජෙක්ට් එකට කියලා. ඉතින් අපි කිව්වා එහෙම හරියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඉන්න ඇවිල්ලා පූජා කරන්නයි කියලා. ඒ බොහොම හරියෙන් විවේකයක් කරන්න ගිහිල්ලා ඒ මහත්යත් අඳුල්ලා දීලා සායටු කියලා මේ ආ ඉන්න මෙතනයි ස්වාමීන් වහන්සේ ආ අපිට මේ ඩීප් වෙල් කිට්ටයක් පූජා කරන්න හදනවා. ඊට පස්සේ සයිඩ් එකව තමුසෙට මොකද්ද තියෙන වුණා අපිට ඩීප් වෙල් පූජා කරන්න. දෙයට සම්පූර්ණ කතාව කියන්න සිද්ධ වුණා. මම කොහොමවත් බුද්ධ ආගමේ මිනිස්සෙක් මම ඉඳලා පිංකම් කරනවා. මට ඒ ස්වාමීන් වහන්සේලා මේකට මේ ස්වාමීන් වහන්සේ දෙනවා අපිට දැනුම් දුන්නා. ඊට පස්සේ කිව්වා උඹ මේ අල්ලපු වැටේ ඉන්න මේක ඇතුලේ වෙන දේ දැකලා තියෙනවද? කවදාකවත් ඇවිල්ලා භාවනා කරලා තියෙනවද? ඉතින් මොකද්ද උඹ මේ පූජා කරන්නේ පූජාවේ තේරුම? උඹලට කොච්චර හොඳද උඹ අල්ලපු වැටේ ඉන්න මිනිහෙක් විතරයි මෙතන භාවනා කරනවා. ඊට පස්සේ ඔබ පූජා කරන්න කොච්චර වටින දෙයකටද? මේ මේ පූජාවල් වලින් මට ඇති කිසි තේරුමක් නැහැ. මම බාර ගන්නවා. මේක නෙවෙයි මිනිස්සු කරන්න තියෙන්නේ. ලබාවනා කරවා. සැට ආකර 13ක පිටරට පටවන අඹ තියෙන වත්ත පිටන් පූජා කරන්න ඕන මහත්තයා. එයාගේ මහත්තයා කුසිකර්ම අධ්‍යක්ෂක. ඉතින් මහත් නෝනා කියනවා බැරිකමට දවසක් අධ්‍යක්ෂක ආවා ප්‍රධාන මේ මධ්‍යස්ථානයේ ඇයිලගේ සාංශ මං අසෝලාගේ හස්බ මේ මහත්තයයි කියලා. ආ හොඳයි හොඳයි හොඳයි. මේ මේ මේ ගොඩනැගිල්ල මොකද්ද කියලා දන්නවද? ඉවන්ස කාදාගත් එතෙන් ගොඩ වෙලා නැහැ කුසිකන් මධ්‍යක්ෂකවුනාට. මේ මං හිතන්නේ ස්වාමීන් වහන්සේ භාවනා ශාලා වෙන්න ඇති. ඒක මොකද කරන්නේ කට්ටිය? මේ කට්ටිය පිට්ටු. දැන් ඔබ කොච්චර භාවනා කරලා තියෙනවද? මම අද තමයි මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මොකද්ද මිනිස්සු මේ උඹලා කරන විකාරේ? මොකද්ද මේ කරන විකාරේ? දැන් මේ ඉන්න මිනිස්සුත් උඹලා වගේ වැඩ නැති මිනිස්සුද? මේ වගේ දෙයක් කරන්න තියෙද්දි උඹ ඇවිල්ලා අඳුල්ලා දෙන්න හදන මම කෘෂිකන් මධ්‍යක්ෂක කියලා. මට මොකද්ද ඇති වෙන්නේ? ඔබ භාවනා කරලා තිබුණ මිනිහෙක් නම් මං අඳුරනවා ඔබ. නැත්තම් මොකද්ද ඇඳිරෙන්නේ? ඉතින් අර මනුස්සයා පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සට යනවා. අර ඕක තමයි ඉනම පූජා කරපෙකට හම්බෙච්ච පින් අනුමෝදනාව. ඉතින් අපි නිතර යනවා ඒ කන්තරුවට මොකද අපේ වැඩවලට මනුස්සයා ඕනේ. ඉතින් කියනවා ස්වාමීන් වහන්සේලා මේ අපකප වෙලා මේ ස්වාමීන් වහන්සේ ළඟ අඳුනගෙන වැඩ කරන එක අපිට හිතා ගන්න බෑ ස්වාමීන් වහන්සේ. පිටරටක ඉඳලා ඇවිල්ලා. ගියාට පස්සේ දෙන ටොක්ක ආය මොකද රිදෙන්න ගහනවා. ඉතින් බැලුව බැලමට පේන තියෙන්නේ ඔය කියන මිත්‍රත්වයක්වත් අනුකම්පාවක්වත් ඒ කියන සුවදභාවක්වත් මොකක්වත් නැහැ කියලා. නමුත් භාවනා කරන්න පටන් අරගත්තොත් දෙන්න තියෙන උපරිමේ අංග සම්පූර්ණව දෙනවා. ඒක නිසා අපි අපේ දරුවන්ට මේ ටික උගන්වගත්තොත් අපි අපේ දෙවෙනි પરම්පරාවට මේක උගන්න ගත්තොත් බණ කියලා උගන්නන්න බෑ කොහොමඩක්වත් බෑ. මේක කිරීමෙන්මයි කරන්නේ. කරගෙන යනකොට නිස්සද්ද භාවය තුල ඒ කියවෙන නිහඬ බණ තමයි සරුවචනංශ මේ අවුරුදු 2600 ජීවත් වෙන්න හේතුව. නැත්නම් නැතුව සරුවචනංශ පොතේ අසං කරපු ලියුම් ලියපු මොකක්වත් නැහැ. උන්වහන්සේ දේශනා කරපු එකක්වත් උන්වහන්සේ ලියලත් නැහැ. ලියාපල්ලයි කියලා කිව්වෙත් නැහැ. කටපාඩම් කරපන් කියලා කිව්වෙත් නැහැ. නමුත් කාටේ තේරුණා ඒ පැත්තේ හිටපු රහතන් වහන්සේලාට මේක අපි අපි රහත් උනත් කටපාඩම් කරගෙන ඊගාව પરම්පරාවට මේ අපබ්‍රන්ත පාලියෙන් කිව්වත් මුන්ට මේවා කටපාඩම් හිටීවා ඒ ගෞරවයේ පිහිටාවා කියලා කටයුතු කරුවා මිස අපි මේ නටන නාඩගම් එකකින්වත් අපි මේ නටන නාඩගම් එකකින්වත් ඔය කියන හුදේකලාභාව ඔය කියන එකලාභාව ඔය කියන හුදේකලාව අගේ වෙන්නේ නැහැ අගේ වෙන්න අපිට ගොඩාක් කල් තව මහන්සි වෙන්න ඕන ගොඩාක්ල් මහන්සි වෙන්න ඕනේ. ඒකට සුදුසුකම තමයි. ඒකට අපිට හම්බෙලා තියෙන රසායනික ආයුධය තමයි අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මහලක දේවල් කරන්න බෑ. ලද ලද වෙලාවේ මම දැන් මෙතන. මම කියනකොට අපි නෙවෙයි කියලා මතක තියාගන්න. දැන් කියනකොට රටක් රාජ්‍යයක් නෙවෙයි මේ ඉඳගෙන ඉන්න ඉඩම විතරයි කියලා මතක තියාගන්න. දැන් මෙතන කියනකොට දැන් කියනකොට ඊයේ හිට නෙවෙයි කියලා හිතාගන්න. ඒ නිසා අපි යම් වෙලාවක අපි ගැන කල්පනා කරනවා නම් මෙතන වෙන පිටතන කල්පනා කරනවා නම් අපි ඊහෙට ගැන කල්පනා කරන එක කියන්නේ හුදකලාවක් නෙවෙයි. ඒක නිකන් අනුකම්පාව මෛත්‍රිය කාරණාවට උදව් වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් පේනවා අපි හුදකලාවට කොච්චර වෛර කරනවද කියලා. අපි කොච්චරක් වර්තමාන මොහොතට වෛර කරනවද? ඒ තාක් මේ පොත් සේරගෙම තියෙන වර්තමාන මොහොත පන්නන හැටි කියලා දෙනවා. කිසිම පොතක නැහැ මේ වර්තමාන මොහොතේ හිටින්න ප්‍රායෝගික උදව් කරන්නේ. පොත්පත්වලින් සමහර පොත්වල වර්තමාන මොහොත හිටීමේ අගේ ආඩම්බරය පෙන්ලා දීලා තියෙනවා. ඒක නෙමෙයි වර්තමාන මොහොත කියන්නේ. ප්‍රායෝගික වර්තමාන මොහොත යනකොට මයි ළඟ තියෙන දැනුම හොඳටම ඇති. හැබැයි ඒකට කරුණු ගන්නන්න ඕනේ. ඒකට හිත නංවල දෙන්න ඕනේ. ඒකට මේ පොඩි දරුවෙකුට බත් කනට උගන්වනා වගේ අත්පොත් කියලා කියලා දෙන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ කොච්චර කියලා දුන්නත් Taman ඒක තේරුම් ගත්තේ නැත්නම් අපි මේ කරන්නේ කරන්නම් වාලේ කරන වැඩක්. නමුත් මම හොඳටම දන්නවා මෙවැනි බණක් පුදුවේ ජනතාවට නම් කරන්න බෑ. ඒ වගේම එක්කෙනෙකුට දිගට කරන්නත් බෑ. කෙටි කාලයකට කරලා බලත හැකි බුදුහාමුදුරු කියන දේ සත්‍යයි. අපිට පිම්මදි. අපිට පිටකොන්දමදි. අපිට පුරුද්දමදි නිසා අපි තාම වැටි වැටි තමයි යන්නේ. නමුත් ඒ ගැන දන්නෙත් නැති පිරිසක් එක්ක බලනකොට මෙහෙම වැටි වැටි යන ගමන හරි තාම වටිනකමක් තියෙනවා. අන්න ඒකට අගය කරන ඒක හුවා දක්වන ආකල්ප වෙනස ඇති වෙච්ච ගමන් හොඳට ඕම දන්නවා නිවන් නොදැක්කට මෙන්න මෙහෙ රසයක් නිවනේ තියෙන්නේ. මේ හුදේකලාවේ රසය තමයි නිවනේ තියෙන්නේ. එකලා භවයේ රසය තමයි නිවනේ තියෙන්නේ. ඉතින් ඒක පොදුවේ උපයන්නත් බෑ පොදුවේ ලැබෙන්නෙත් නෑ නිසා ඒ දේ උපයාගත්ත දේ අරස කිරීම පිළිබඳවයි අපි මේ සතිපට්ඨාන කියන ධර්මයේ ඉස්සරහින් තියන කටයුතු කරන්නේ. ඉතින් ඒ වගේ උනන්දු කරවීමක් ඒ වගේ හිත මෙහෙවීමක් කරන්න මේ පිරිසට හොඳටම සුසුකම් තියනවා කියලා මම හිතනවා. මේ ධර්මයේ දේශනා කරන්න අරමුණු කරන්න වටිනවා. අපි නිතර මේ වගේ දේවල් සාකච්ඡා කරන්න ඕනේ. මුග දෙනෙක් එක බාරගත්තේ නැතුවට කනගාටු වෙන්න බෑ. බාර ගන්නව ගන්න එක සාධාරණයි. නමුත් අපි මේ මේක කරන්නේ නැතුව ඒකෝචරේ කග්ග විසාන කප්පෝ ඥානු කෙනෙක්ගේ අතට එක වලල්ලක් දැම්මොත් සද්ද නගින්නේ දෙකක් දැම්මොත් සද්ද නගිනවා කියලා අටුවාවේ දීලා තියෙනවා. නිසා දෙක වෙච්ච ගමන් අවුලයි. තනියෙච්ච ගමන් බ්‍රහ්මයි. එනිසා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ අරණ්‍ය ගත වෙච්ච වෙලාවක පූර්ණ කායින භාවනා කරනවා කියලා ගිවිසගත්ත වෙලාවක දවසේ කොච්චර වෙලා Taman මේ හුදේකලාව පවත්නවද ඒක තමයි Tamanගේ ලකුණ. එතනින් තමයි මේ ලකුණ ලැබෙන එකෙන් තමයි අපි ශාසනය කරන්නේ. ඒකෙන් තමයි අපි අභ්‍යන්තර ශාසනය වඩන්නේ කියලා මේ කග්ගවිසාන කප්ප එහෙම නැත්නම් අපේ ආකල්පේ තියෙනනේ කාග වේගන වේනගේ තනියඟ වගේ. සමහර තැන්වල සරුවචනංශේ මාතංගණන් හස්තිරාජ කියලා පෙන්ලා දීලා තියෙනවා. රැලින් අයින් වෙලා තනිව හැසිරෙන මාතංගණන් වූ සද්දන්ත කුලයේ ඇතෙක් වගේ හැසිරෙන්න කටයුතු කරන්නයි කියලා කියනවා. ඒක නිසා එවැනි හැඟුම් වැනි ආකල්ප ඇති ඇත්තුම සත්පුරුෂයන් වශයෙන් කල්පනා කරන එවැනි ධර්මම සත් ධර්ම වශයෙන් කල්පනා කරන අපි ඒ සත් ධර්මයට ඒ සත්පුරුෂ ගණයට ඇතුල් වීම සඳහා ඇතිකරන ආකල්ප සඳහාද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව නිමා මෙතනින් සටහන් කරනවා ශිරු දිනාට ඡනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද අපි පැයකට පොඩ්ඩක් වැඩි වෙලාවක් අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා. අපි චාරිත්‍රාක් වශයෙන් මෙතනදී ධර්ම දේශනාව හමාරේ එතන එතන කියන්න කරන්න දෙයක් තියෙනවා. පිරිසුදු කරගන්න දෙයක් තියෙනවා නම් සුළු වෙලාවක් ගන්නවා. ප්‍රශ්න ප්‍රකාශන සඳහා එහෙම නැත්නම් අපි ඊතාවතා ආදී ගාථා සජ්ජායනා කරලා ධර්ම දේශනා සැචිවරේ නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා කාට හරි වෙන ප්‍රශ්නයක් ප්‍රකාශයක් අදහස් පළ කිරීමක් තියෙනවා අපි පොඩ්ඩක් ඉවසලා බලමු. ධර්මදේශනාවේ සඳහන් වුණා මෛත්‍රිය වීම වංචනික ධර්මයක් ඇටියට. ඒක නිසා ඒක එක්තර හොඳ නැහැ කියන එකක් කියවුණා. නමුත් ඔය ආනාපාන සතිය වඩන අයට ආනාපාන සතිය නම් බලාපොරොත්තු වෙන ප්‍රධාන වශයෙන්ම නිවර්ණ පහ යටපත් කරලා සමාධියට යන්න. සමහර අයට යතරතුරත් විපස්සනාව නැගින්. නමුත් ඒ විදිහට හරියටම අරමුණට හිත අරගෙන ආනාපාන හිත පවත්වන්න බැරි වෙනකොට නිවර්ණ මතුවේ. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන විද්‍ය ප්‍රධාන. දැන් මේ බුදුහාමුදුරුවෝ මේ කාමච්ඡන්දේ මේ වෙලාවට මොනවක්වත් කරලා කරන්න බැරුව ඒ අරමුණ ගත්තත් බැරි නම් ඒකට අසුභ භාවනාව යොදන්න කියන අයද. ඒකට අසුභ භාවනාවෙන් එක යටපත් කරනවා. ඒ වගේම ව්‍යාපාදේ නැත්තු. ව්‍යාපාදයට වෙන ප්‍රතිකර්මයක් නැතුව ගියොත් මෛත්‍රී සිත වඩන්න කියන මෛත්‍රී චේතෝ විමුක්තිය එතකොට මේක මේ මම තේම කියනවා විඥාඥා ඒක ධම්මං සමුප්පස්සාමි යන අනුප්පන්නෝවා ව්‍යාපාදෝ නූපජ්ජති උප්පන්නෝවා ව්‍යාපාදෝ පහිය. යතිදම් භික්ඛවේ චේත මෙත්තා චේතෝ විමුක්ති. මෙත්තා මෙත්තා චේතෝ විමුක්ති. යෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නාදී ව්‍යාපාදෝ නූපජ්ජති උප්පන්නාදී ව්‍යාපාදෝ පහිය. මේ බුදුහාමුදුරුවෝ මෙතෙන්දි ගන්න කියන්නේ ඒ තමන් පුරුදු කරලා තියෙන මෛත්‍රිය මෙතෙන්ට අරගෙන අරක යටපත් කරගන්නවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ තව කියනවා අච්චරා සංගත සංඝා සංඝාත මත්තා වික්ඛු මෙත්තා දේතෝ වෙන ආසේව අයං උච්චති වික්ඛේ වික්ඛු අනිර අනිර පරිත්‍යාඥෝ විරති සත්තු සාසන කරු උවද ප්‍රතිකරු එතකොට මොම ඒක තියෙන්නේ අච්චරා සංඝාතමත්තම් බිබික්ක මෙත්ත චේතෝ වෘත්තිම් භාවේති අරිත් අරිත්තම් රත්තපෝ අරිත්ත ඥානෝ ඒ කියන්නේ රත්ත බින්දං අමෝගන් රත්ත බින්දං බුඤ්ජති ඔව් ඒ වගේම දැහන තැරලත් නෑ සතු ශාසනය කරන ඕවාදේ ඕවාදේ අනුගමනය කරනවා මේ දෙකෙන්ම පෙන්වන්නේ මේ මෛත්‍රියත් අවශ්‍යයි සමහර තැනක තියෙනවා තනිකරම නිවන් දක්නා තෙක්ම මෛත්‍රිය චේතෝ විමුක්තියම යන්න පුළුවන්යි ඉන්න මොකද මේ හැමෝටම මේ ආනාපාන එක විදිහට කරන්න බෑ. ඒතකොට මෛත්‍රිය කල්ැතුව භාවිතා කරගෙන උන්ව අයත් ඉන්නවා. එහෙම නැත්නම් මෛත්‍රිය ස්වභාවයෙන්ම තමන්ට පිහිටපුවා ඉන්නවා. ඒතකොට ඒකෙන්ද යන්න කියන එක ඔය කියපු පග්ගවිතාන සූත්‍රයේ විස්තරයට පොඩ්ඩක් කොටහැනීමේ. හරි ඒක ඇත්තටම ඔය කියන අදහස මේකට දැම්මනම් බොහොම වටිනවා හොඳටම ගැලපෙනවා. පළවෙනිම දේ තමයි තමන්න තියෙන්නේ ව්‍යාපාදේ කියලා අඳුරගන්න එක. ඒක අඳුරගන්න නැතුව මොන මෛත්‍රිය දැම්මත් වැඩක් නැහැ. ඒ නිසා first and foremost ඉස්සලා මොන තමන්ගේ වැරද්ද දැනගන්න එක. අච්චං අච්චතෝ පස්සත. එතකොට ව්‍යාපාදේ ඉන්න කෙනාට පුළුවන් මට තියෙන ව්‍යාපාදේ කියලා දැනගන්න. මොකද ඒ හිත අන්ධ වෙලා. හිත අචක්කු කරන වෙලා. පඤ්ඤා නිරෝධක වෙලා. එයාට බැරිකම පළවෙනි දේ. දෙක ව්‍යාපාදේ හඳුනාගත්තා පස්සේ ව්‍යාපාද හඳුනගන්න සෑහෙන සතියක් ඕනේ. දැනගන්න ඕනේ මම ව්‍යාපාදේ චරිතයක් කියලා. ව්‍යාපාදේ හඳුනාගත්තට පස්සේ හඳුනා ගැනීම නිසාම ව්‍යාපාදේ දුර්වල වෙනවා. ඊට පස්සේ මෛත්‍රී භාවනාව දන්න පුළුවන්. එක දෙක ඔය ආනාපාන සති සූත්‍රයේ දේශනා කරන නිදාන කතාවේ තියෙනවා ඒ පිරිසේ ඉඳලා තියෙනවා මෛත්‍රී භාවනා කරන අය. එයාට ආනාපානෙ බුදුහාමුදුරු දේශනා කරා. ඉතින් ඒ නිසා අපිට තේරෙනවා මෛත්‍රී භාවනාව වැඩ ගන්න පුළුවන් වෙන්නේ රෝග නිర్ణය කරාට පස්සේ. රෝග නිర్ణය කරන්න ඉස්සලා බේත් බොනවයි කියන එක over the counter බේත් බීලා ඊට්‍රොජෙනික් හදාගන්න එක. ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් ඒ නිසා මේ මේකට ඉඩ තියෙන්න ඕනේ. බුදුන්සේ තියෙනවා පටිඳහය භාවනා අපටිඳහය භාවනා භාවනා කරනකොට සතිපට්ඨානදී සම්පූර්ණ හිත වික්ෂිප්ත වෙනවා. වික්ෂිප්ත වුණාට පස්සේ මහණෙනි උඹට පුරුදු කරපු සමත භාවනාවකින් හිත පිඩු කරපන්. පිඩු කර නැත්නම් නාස්තිකයි. පිඩු කරලා ආය බලයන් සතිපට්ඨාන. විකුණ පස්සේ සූත්‍රේ තියෙනවා. ඉතින් ඒක සතිපට්ඨාන ඉහළට යනකොටත් මෛත්‍රිය, බුද්ධානුස්සතිය, තමගේ කයට හිතේ දීම වගේ අග්ගලා හදන්න ක්‍රම ඉගෙන ගන්න ඕනේ. මොකද ප්‍රශ්න වෙලා තියෙන්නේ තමන්ට තියෙන්නේ පටිගෙද කියලා දන්නේ නැතුව. නැත්නම් පටිගය ආවට පස්සේ පටිගය අඳුර ගන්න බෑ කියන මූල ධර්මයට අනුව තමන් කොහොමද දන්නේ කොයි වෙලාවද මෛත්‍රිය දාන්න ඕනේ කියලා. ඒ නිසා ආනාපානය කරන කෙනාටත් චතුරාර්යක භාවන අවශ්‍යයි. ඒක හැබැයි ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග් එකක් කවුරුහරි කියනවා තමන් දැනගන්නවා මට නිතරම පටිගය එන්නේ. ඉතින් එමනම් සමහරට ආනාපානේ පැත්තක තියලා මෛත්‍රී භාවනා කරලා පිළියම් කරන්න ඕනේ. නිසා කවුරුහරි කියනවා නම් මට මෛත්‍රී කරපුවාම හිත එකලස් වෙනවා කියලා අහක දාන්න හොයපා. තමන් ඉස්සලා මෛත්‍රී කියලා හිත එකලස් කරලා එකලස් වෙච්ච හිතකින් ආනපානට යන්න. ඒකමයි අපි පල්ලෙහාදී කියන්නේ වාඩි වෙලා පట్టලව සමමිතිකව සහල්ලු වඩලා තමගේ කායට මෛත්‍රී කරා. හොඳට ඒකට එතකොට ඒ කියන්නේ මෛත්‍රී පඩියට අඩිය තියලයි අපි ආනපානට යන්නේ. ඒ නිසා මෛත්‍රී බැහැර කරලා නැහැ. හැබැයි ඒක මෛත්‍රී මනෝ කර්මය නෙවෙයි. මේක මෛත්‍රී කාය කර්මයක්. මොම සක්‍රීය වැඩක්. නමුත් ඒක පේන්නේ කාටවත් මේ වාඩි වෙලා මම මෙතන සුවසේ වාඩි වෙලා ඉන්නවා කියන චිත්තක්ෂණය අර මෛත්‍රියේ සාධාරණීකරණයක් කියන එක තේරෙන්නේ නැහැ. දෙවැත්තනේ සාධාරණීකරණ. එකක් සත්‍ය පිටේ මේ පළවෙනි සඳකඩ පහන. දෙක මේ ඔක්කොටම ඉස්සලා තමයි තමයි මෛත්‍රී කරගන්න මේ මේක එන්නත් ඉස්සර වෙලා. ව්‍යාපාදේ එන්නත් ඉස්සර වෙලා, කාමච්ඡන්දේ එන්නත් ඉස්සර වෙලා. ඒ නිසා මේ වගේ වැඩ පිළිවෙලක මේ වගේ පිළිසකට දැනටම මෛත්‍රී ආහාර වෙලා තියෙනවා. ඒක පිළිබඳව එහෙම නැත්නම් මේ වගේ දැනට එන්නත් බෑ. ආපු නැති කෙනෙකුට අපි දන්නවනම් හොඳටම කේන්ති යන කෙනෙකුට අපිට කීතගේ නිවන් දකින්න ප්‍රශ්නට නෙවෙයි. එයාට ආචාර ධර්මයක් ඇති කරලා දෙන්න. එයාට යම් කිසි සද්ධාාවක් ඇති කරලා දෙන්න මෛත්‍රී භාවනා කරත හැකියි. ඒක කරපුවාම ඇත්තටම අර උතුරගෙන යන බත් ඇලිකට ඇතුළට වැක්කිරුවා වගේ භග්ගාල නතර වෙනවා. ඒක කක්කත් නැතුව කරන්න බෑ. ඒ ඒක හරියට සයිකියාට්‍රික් මෙඩිසින් එකක් වගේ. ඒ නිසා බටහිර ලෝකේ මෛත්‍රිය අල්ලලා යනවා ඕගාලා. අල්ලලා යන්න හේතුව මොකද? ඒගොල්ලෝ භාවනා කරන්නේ සුව සේවාව සඳහා විතරයි. නිවන් දකින්න නෙවෙයි. ඉතින් ඒ නිසා මෛත්‍රී බුදුහාමුදුරුවෝ කිව්වා යේසුස් වහන්සේත් කිව්වා අඬපු ගෙදරට ප්‍රේම කරන්නයි කියලා. බුදුරණ ඊට වැඩිය කිව්වයි කියලා හරියට විස්තර යනවා. ඒ ඒ ඒ බටේර ලෝකේ මෛත්‍රී ගන්න ලියලා තියෙන පොතක් කියවුවොත් එපිට අපිට වැඩි ඉතාමත්ම ප්‍රායෝගිකව වැඩ දෙකට දාන්න. හැබැයි ඒගොල්ල කවදාකවත් නිවනට යන්නේ නමුත් මෙත්තාසගත සූත්‍රයේදී සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා මිත්තාය භික්ඛවේ භාවිතා බහුලී කතා මෛත්‍රී භානාව වඩන කෙනා නිවන දක්වම කාපට් කරව පාර කියන්නේ කියලා. පාර කාපට් කළ දෙනවා මෛත්‍රී. ඒක ඇත්තටම කියන්නේ අනුන් කෙරෙහි ඇති හිතසුව. හැබැයි මෛත්‍රී ධානය ලැබුවොත් ඒ තුලින් විපස්සනා කරන්න පුළුවන්. ඒ ඒක මෙත් අරකනේ අරක ඊටත් වැඩිය ධානයටත් වැඩිය මෙත්තා චේතෝ චේතෝ භාවේය මොකද්ද කියලා උත්තරින් අපට විඥාන්තස. නිවන් දකින්නකම් යන පාර කාපට් කරා වගේ මෛත්‍රියෙන් දෙනවා. හැබැයි ඒක නිවනට බාධක. ඒ සූත්‍රයේම කියනවා අනික් බුදුජානකේ කාලේ හිටපු අනික් නිකායවලත් මෛත්‍රී භාවනාව කරා. ඒකෙන් තමයි නිදානේ පටන් ගන්න. නමුත් ඒක නිවන නෙවෙයි අරමුණු කරලා තියෙන්නේ. ඒ නිසා මම ඒක අනුමත කරන්නේ නැහැ. මම අනුමත කරනවා මගේ එක නිවන දක්වා යන ගමනේ සුමුදුව ගමන් කරන්න. හැබැයි අවසාන ඵලෙ නිවන. ඒ නිසා අද මෛත්‍රිය තියෙන්නේ සුවරක සුව කරන පැත්ත. නරක නැහැ. ආසනිපන්නසය සුව කරලා එපායි, පටචාරා සුව කරලා එපායි බෙහෙත් දෙන්න. නමුත් ඒගොල්ලෝ ඒක කරන්න ගිහලා නිවන අමතක කරනවා. ඒකට අනුකම්පා කරන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ නිවනත් කොනක තියාගනි. ආසනීපෙට බෙහෙත් කරපන්. දැවිලි තැවිලි වලට. නමුත් නිවනට යන්න තියෙන්නේ. මෛත්‍රිය තියෙන එක තැන කරකවන ගතිය. ඒක නිසා කියනවා මෛත්‍රිය රාගමුඛේන මිත්තා වංචේති. බොහොම ආසයි. මෛත්‍රී කරන්නේ අන්තිමට මෛත්‍රී යන්නේ පිරිමි කෙනා ගෑනු කෙනා. ගෑනු කෙනා පිළිමි කෙනාට. ඉතින් එතකොට පේනවා මයිකල් ජැක්සන්ට මෛත්‍රී කරන්න ගොඩාක් තරුණියෝ කැමති. ඒක සුවයන. සාෂට මෛත්‍රී කරන ඒක තමයි ඒ ඒ ඒ කියන්නේ එතන පේන්න තියෙන වංචනික දැන් අපි සංගීත සම්දර්ශන කියලා මිනිස්සේ සන්තෝෂණයක බටේර ලෝකයේ හැටියට වන්න කිසි වැරද්දක් නැහැ. මිනිස්සු සත්තු මරන නෙවෙයිනේ. හැබැයි ඒකේ තියෙන ඇට්‍රැක්ෂන් එක දිහා බලනකොට ඒ බැඳීම ඒ ගායකයා අනුමත අනුගමනය කිරීම සිද්ධ වෙන්නේ ලිංගිකත්වය හරහා. ඒගොල්ලෝ අඳින ඇඳුම් වලින් පෙන්වන දේම් පේනවා. ඉතින් ඒකම තමයි ඕනම කෙනෙක් තුළ සිද්ධ වෙන්න පුළුවන්. මම දකින මම දකින දේ තමයි ව්‍යාපාදේ ආවට පස්සේ මට ව්‍යාපාදේ තියෙනවා කියලා දන්න ගතිය මෝහා කරනවා. දන්නේ ඒක අචක්කු කරනවා, අන්ධ කරනවා, පඤ්ඤා දුබ්බලී කරනවා. යම් කිසි කෙනෙකුට ව්‍යාපාදේ තියෙදි දැන් ව්‍යාපාදේ තියෙන කියලා දන්නවනම් මම හිතනවා බොහොම කිට්ටුයි නිවනට. ප්‍රධානම දේ තමයි තමන් ළඟ තියෙන අකුසලය. තමන් ළඟ තියෙන කෙලෙසය පරෝපදේශ රහිතව අඳුර ගන්න පුළුවන් නම් අපේ නමුත් ආගම කියනවා ද්වේෂය හඳුනා ගැනීම කෙලෙසයක් කියලා. බණ ඇහිමත් ධර්ම සාකච්ඡාවත් එයාට දැනගන්න උපකාර වෙනවා. පැහැදිලිව. පැහැදිලිව. මේ ඒ උපකාර වුණාට අහන්නේ කවුද? ඔක්කොම තේරුම් යනවානේ බණහන මේකයි මේ කියන්නේ. හැබැයි එතෙන්ද මෝරලා තියෙන්නේ. කියන්නේ බණ කියනකොට වදින්න ඕනේ. ඊට ඉස්සෙල්ලා ඒ ඒ ඇති වෙන්න කාලා තියෙන්න ඕනේ. මම මෙතෙක් කලනම් එහෙම තමයි හිතුවේ. මොකද බලනකොට ඇත්ත නින්නම් මේ ලෝකේ කිසිම දෙයක් නැහැ කෙලෙසින් තැවරලා නැති. හොඳ පැත්ත පෙන්වන්නට යට කෙලෙස්. ඒ නැති දේ නීරසයි. ආනපන නීරසයි. වම දකුණ නීරසයි. පිම්බීම හැකිලිම නීරසයි. ඉතින් ඒ වෙනකොට අපි ඇත්තටම මුලින් අර බාඩ පටන් දීලා කැම් පටන් ගන්නවා වගේ මෛත්‍රී භාවනා ටිකක් දීලා පටන් ගන්නවා. පටන් ගත්තට හැබැයි බබාට පෙන්වන්න නරකයි මේක අවසානයි ඒ මෙත්තා මේතෝ චේතෝ මෙත්තා සාගත සූත්‍රය අඟුත්තර චංග මේකේ තියෙන්නේ සංයුත්ත නිකායේ පැහැදිලිවම කියනවා මේ ටික සේරම අන්‍ය තීර්ථක ශාස්ත්‍රවල කියලා දීලා තියෙනවා. මම ඒකයි ප්‍රතික්ෂේප කරන්නේ ඒගොල්ලෝ මේ කියadيම හරහා නිවන වහලා. නිවන වැහිලා. ඉතින් මෛත්‍රී මොකද්ද වෙලා තියෙන්නේ? අර වටිනා ගැඹුරු ධර්මයක් වහලා ජීවිතේ හෝ පාර හෝ ලස්සන කරලා දීලා තියෙනවා. බුදුරජාණන් කියනවා පාර ලස්සන කරගනි. ජීවිතේ ලස්සන කරගනි. හැබැයි අවසාන මේක මෝහ වෙන්න දෙන්න එපා. පංචරික ධර්ම වල වෙන්නේ ඒක තමයි. ඉතින් ඒක නිසා ඔය මේ පණිතරාම ඉන්නකොට මම කිව්වේ ක්‍රිස්ටෝෆර් ටීචර්ස් ඇවිල්ලා පොල්ලවේ ගෑහි ගෑහි කාටද කියනවා අනේ ස්වාමීන් වහන්සේ බටහිරට මෛත්‍රී උගන්වන්න එපා. හරියට මිනිස්සු කැමති. එතකොට මේ ඔබ වහන්සේ ගෙනින මේ විපස්සනා වෙන්නේ නැහැ. ඒ සාඩුක මම උගන්වන්නේ නැහැ. හැබැයි විපස්සනා කරුවට පස්සේ විශේෂයෙන්ම කාලය අරගෙන මම චතුරාර්යක භාවනා වෙනවා මෙයාට පන්නරයක් දාලා දෙනවා. වෙනවා මෙයාට ගැලවනයිස් කරලා දෙනවා. මොකද මේක අපේ වටිනා තේරවාද ලක්ෂණයක්. හැබැයි ඒක ඕවර් ද කවුන්ටර් බේතක් නෙවෙයි. කවුරු හරි ප්‍රෙස්ක්‍රයිබ් කරන්න ඕනේ මේ ලෙඩේ තියෙනකොට මේක ගනින් කියලා. දැන් එම නෙවෙයි ලේසියට පහසුවට ඒ in this life itself කියන පොතේ පටන් ගන්නකොටම පෙන්ලා දීලා තියෙනවා මේ චතුරාර්යක භාවනා කියන එක හොඳයි. හැබැයි මේකේ මෙන්න මෙහෙම යටිපහුව වෙච්ච ඇමක් තියෙනවා. ආනාපානේ ඇම නැහැ. ඒ නිසා බුදුරජාණන් කියනවා ආනාපාන සති භික්ඛවේ භාවිතා සන්තෝෂේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච. ඒකට කිසිම විකෘති දෙන්නේ නැහැ. ආනපන සති භාවනා යටිබහුව වෙච්ච මේ මොනවද මෙව නැහැ. න්‍යාය පත්‍ර දාන්න දෙයක්. න්‍යාය පත්‍ර න්‍යාය පත්‍ර නැහැ. අලුතෙන් එකතු කරන්න දෙයක්. අලුතෙන් එකතු කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක හරි නීරසයි. හරි ගැඹුරුයි. නීරසයි. ඉතින් මේ පිළිසෙට වෙලා තියෙන්නේ ගැඹුරු නිසා අල්ලන්න බැරි කම නෙවෙයි තියෙන්නේ. ඇල්ලුවාට මේක මෙච්චර වටිනවද ඕකෙම ජීවත් වෙන්න ඔච්චර මොක දිගට ගෙනියන එකේ ප්‍රයෝජන තියනවද මේ තන්නේ කරම සුදු හල්බත් මේ සුදු පම්පෙත්තක් කන්න බෑනේ. චීස් ටිකක් තියෙනවා. ජෑම් ටිකක් තියෙනවා. මොනවා හරි ටිකක් තියෙනවා හොඳයි කියලා හිතනවා. ඉතින් සායිඩු කරන මේක මස්ලේ නැතිවට බල්ලේව කන වැඩක්. සුදු පම්පෙත්තක් පුළුවන් නම් කවම් බැන්නම් කවම්. ඉතින් සායිඩු ගාඩ කවුරක්වත් පිස්ස පිහට්ට වෙන්නේ නැහැ. මොකද ඇවිල්ලා කන්න ඕජාව නැහැනේ. එන්නේ හොඳටම කට්ට කන්න ගැටි අපති කට්ටිය. ආඩ වතේ වරදල් නැහැ. ඉතින් ඒ නිසා ඉදිරි ගමනේදී සමාජ බාධා මොකක්වත් එන්නේ නැහැ. හැබැයි බොහෝ දෙනාගේ ජනප්‍රියට යන්නේ නැහැ. බැලු බැලමට යකා මොන දාගෙන ඉන්නේ. යකාමක්. ඉතින් ඒක ඇත්තටම ඔක්කොටම කරන්නේ. ඒ වගේම ඔක්කොටම මේක ප්‍රියත් නැහැ. මොකද ආගම ධර්මයේ කියනකොටම අපි මෙලෙකක් අපිට පෙන්නලා දෙන්නේ. මුරුදු ගතිය. කතෝලික ආගමත් එක්ක ෆයිට් එකක් දෙන්න බෑ. මුස්ලිම් ආගමත් එක්ක ෆයිට් එකක් දෙනවා. ඉතින් අපි අපි හරි කර්මාවන්තයි, මෛත්‍රීවන්තයි කියලා කියනවා. නමුත් ඒකේ තියෙනෑම අහුවෙන්නේ නැති වුණොත් මුස්ලිම් කාර්ය නෙවෙයි අපට ගහන්නේ. අර කිසි නෑ මේමයි ගහන්නේ. ඒක ඒක රේරුකාණන් සාහිණ්‍යසේ පොතේ විතරක් වංචනික ධර්ම විතර වෙලා දින වෙන කිසිම තැනක නෑ. ඒක බටහිර මානසික විද්‍යාවේ කතා කරලවත් නැති මාතෘකාවක් කියලා මේ දවස්වල ප්‍රොෆෙසර් පද්මසිරි විශේෂයෙන්ම යන යන කොන්ෆරන්ස් එකට කියනවා භාවනා කරන කයත් බටහිර මානසික විද්‍යාව කරන අයත් තමන්ට තමන් වංචා කරගන්න ගතිය පොඩ්ඩක් දැනගෙන ඉන්න. අපිට පේන්නේ අපි බොහොම සුවද බොහොම දක්ෂ බොහොම හිතසුවවාදී කෙනෙක් කියලා. ඒ ඒ පෙනුමම වංචාව. ඒක ඒකේ අර තියෙන වංචනික ධර්මයේ අඳුනගන්න අපේ කල්යාණ මිත්‍ර අපිට උදව් කරන්න ඕනේ. අපේ සතිය උදව් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඒක තන කරකැවෙනවා. ඒ නිසා මෛත්‍රී භාවනාව වශයෙන් මේ මෑත කාලේ මත දෙක තුනක් ඉදිරිපත් වුණා විශේෂම කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කිව්වා Tamanට මෛත්‍රී කරලා පටන් ගන්න එපා පොදු මෛත්‍රියෙන් පටන් ගන්න ඊට පස්සේ මම බික්කු බෝධි පණ්ඩිත ස්වාමීන් වහන්සේ බන්ති ගුණරත්න ඔක්කොම හම්බෙලා ඔය යන වෙලාවේදී පැය ගණන් කතා කරා. ඊට පස්සේ මේ ඒක විසුද්ධි මාර්ග ආචාර්යන් වහන්සේත් මේ සැකේ මතු කරලා තියෙනවා. ආචාර්යන් වහන්සේ මෙන්න මෙහෙම උත්තර දීලා තියෙනවා කියන එක විතරයි මේ තුන් දෙනාම මට කිව්වේ. මොකද කටුකුරුන්ද සංසේ තාමත් අර දිගටම ගෙනියනවා. මමත් ඉන්නේ ධම්ම ජීවත් ඉන්නේ මෛත්‍රී භාවනා Tamangen පටන් ගත යුතු තැන කියලා. නමුත් මම ඒක කියන අපේ යුගයේ වෙච්ච වැරද්දක් කියලා මෛත්‍රී භාවනාව පටන් ගන්නකොටම මහතයතානියම් පුත්තන් කියන නිදර්ශනය හැටියට සියල්ලන්ම පොදුවේ මෛත්‍රියෙන් පටන් ගන්න ඕනේ කියලා. ඉතින් ඒකදී මම තාම මාතෘකාව විරුද්ධව තියනවා. කියන්නේ අහං අවේරෝ මේ අනිගෝ මේ එහෙම එකක් නැහැ කියනවා ත්‍රිපිටකේ. ඒකෝට සූත්‍රයේදී නෝනේ මම අහං විය මම මෙන්ම මා මිත්‍යාච මගේ මිත්‍රයාද එහෙම කියන එක නෑ ඒක ඒක එහෙම තැන් තැන් වල තිබුණට විසුද්ධි මාර්ගයේ හරියටම පෙන්නනවනේ ඒ හරි ඒක තමයිලු දැනට ලංකාවේ අල්ලලා තියෙන්නේ ලංකාව විතර නෙවෙයි තායිලන්තෙත් ඒක අල්ලලා තියෙන්නේ බුරුමෙත් අල්ලලා තියෙන්නේ ඉතින් මං හම්බුණා එක එක රටවල වල කට්ටිය මේ කටුකුරු දේශාංශ මතු කරන දේ මොකද්ද කියලා දැනගන්න මම මෙන්ම නොකිය මම අනුන්ට මෛත්‍රියක් දෙන්න ඕන මම සාර්ථක නෑ එහෙම එකක් ඒ ශාංශ කියනවා මෛත්‍රීදී Tamanටත් මෛත්‍රී කරගන්න ඕනේ පටන් ගන්න තැන ඒකයි මම කියන්නේ. ඒක ප්‍රැක්ටිකල් නෑ කියන එකයි මම කියන්නේ මම කෙරුවේ පන්විතරාමේ. ඒ සංසි ඉස්සල්ලාම කිව්වේ හිතපන් බුද්ධෝත්පාද කාලයක මනසාත්ම භාවයක මට ලැබිලා තියෙනවා. ක්ෂණ සම්පatti ලැබිලා තියෙනවා කොච්චර වාසනාවන්තද. නරක මොකක්වත් හිතන්නේ නෑ. එනයි කියන්නේ අජාතතර ශ්‍රේණි සම්පත්තියේ තිබුණානේ සෝවාන් වෙන්නේ. ඔව්. ඒ වුණා එහෙම හරියන්නේ නෑ. නෑ අජාතතර බෑ මෛත්‍රියවත් කරගන්න. ඒ බැරි වුණේ. එයා තාත්තලා ආතනය කළා නා බුදුහාමුදුරුවෝ මේ බණපදේ යවන්න රාත්‍රියේ අහන්න බෑ. මොකද හිතන්නේ? අහන්න බැරි මොකද හිත වික්ෂිප්තයිනේ. එහෙමයි. ඒ හිත වික්ෂිප්තකම තමයි යාර දෙන ප්‍රධාන හතුර. ඒක පිටින් ආපු ක්ලේශයක් නිසා ඒක උනේ. මේ නෑ ඒ ක්ලේශය බරපතලයි. ඒ නිසා ද්වේෂය ඇති වෙච්ච කෙනාට දැන් තියෙන ද්වේෂය කියලා ගන්න. ඒ නිසා මේ හැම ඔය හැම බණපදයකම හොයාගෙන ගැඹුරට යන්න පටන් අරගත්තොත් අසීමිත සියුම් ධර්ම කොටස් තියෙනවා. අපිට විනිශ්චය කරගන්න බෑ. හැබැයි සාකච්ඡාවේ අලුත් කොටස් මතුවලා එනවා. මතුවෙන අපිට පේනවා අපි මොනවද දන්නේ. අපි මේ දන්න කොටස දන්නවයි කියලා උඩපයින් තාක්කල් අර යට වෙන කොටස අපිට වංචනික වෙනවා වසාහෙලනවා. දැන් නිතරම අලුත් කරන්න මම දකින්නේ පුළුවන් තරම් පැත්තක් ගන්න නැතු උදාසීන දෙයක. රසවත් නැතුනට කමන්නේ. උදාසීන දෙයක හිත පවත්වනවනම් අපිට ලාභ සත්කාර ලැබෙන්නේ නැහැ. පාඩු වෙන්නේත් නැහැ. අපි හිත උනන්දුවෙන් තියාගෙන ඉන්නවා. නමුත් ඒක ආර්ථික විද්‍යාවට ගැලපෙන්නේ නැහැ, දේශපාලනට ගැලපෙන්නේ නැහැ, සමාජයට ගැලපෙන්නේ නැහැ. හැබැයි අපි අ르බන ලද වීරිය ඇතුව ඉන්නවා. ඒ જાති. දෙන්න. ඒ වගේ වෙන්නත් ඉඩ තියෙනවා. ඒක මෛත්‍රී නැතිකම නිසා වෙච්ච. ඒක උත්සාහ කරනවා. මෛත්‍රී නැතිකම ඒ ශාන්ති දුන්නේ අසුලි. අපි මට ඕන වෙලා තියෙන්නේ මෛත්‍රී. බුදුජානන්සේ මේ දෙකෙන්ම දාලා පස්සේ ආනාපානට දැම්මා. දැම්මම හරි ගියා. same day service. හන්දා වෙනකොට වැඩේ කරලා දුන්නා. ඒ නිසා අපිට කිසිසේත්ම කනගාට වෙන්න ඕනේ අපි ගත්ත ප්‍රයත්නේ වැරදුණයි කියලා. මොකද අපිට සාමාන්‍ය ඥානේ නැහැ. අපි ළඟ ඇති වෙන්න බැරි වෙන කෙලෙස් තියෙනවා. ඒ නිසා වැඩි වුණාට කමන්නේ අපි ඔය සටනට අරින්නේ අපි දිගට කරගෙන යනවා. දකින දකින වෙලාවේ මගේ තියෙන දුර්ලකම් ටික මගේ තියෙන නොදැනුවත්කම තව වහනා කරන්න කෙනෙකුට කියනකොට එයා වෙන දුර්ලකම් තියුණාට මගේකට දක්ෂෙක් වෙනකොට. මම හොයන ප්‍රශ්නෙට දක්ෂෙක් වෙනවා. එතකොට එයා මගේ ගුරුවරයෙක් වෙනවා. ඊට පස්සේ පස්සේ වෙලාවක මම එයාට ගුරුවරයෙක් වෙන්න පුළුවන්. එයාගේ දක්ෂකම හඳුනා ගන්න එක. ඒ නිසා ඇත්තටම මේ විපස්සනාය වෙන්න මොකක්වත් නැහැ. තමන්ගේ තියෙන රෝගේ, තමන්ගේ තියෙන අඩුපාඩුව, තමන්ට මේ ලෝකෙ දිහා බලනකොට පේන මිත්‍යා දෘෂ්ටිය හෙලි කරන්න පුළුවන් නම් එතන මිත්‍යා දෘෂ්ටියක් ඉන්න බෑ. අපි ඒක මිත්‍යා දෘෂ්ටි බව දන්නේ අපි දන්න දේ ගහපා දෙන්න හදන්නේ. එතකොට ඉද මේව සත්‍යම් ඕගමඤ්ඤම් මෙයමයි සත්‍ය අනික බොරුයි කියන කතාවට ගිය ගමන් බුදුහාමුදුරණවත් ගොඩ ගන්න බෑ. අතිවිත සාකච්ඡාවක් කියන්නේ එයා ලෑස්ති නැවත කුට්ට මනලා බෙදා. අලුත් පතක් ගන්න. අලුත් වෙන්න, තිරියන් වෙන්න. ඒක තමයි නිවනේ පෙර ලකුණ. එනිසා මේ මේ ධම්මසුමාලටත් මේ මේ කරුණු එකක්වත් අමතක කරන්න එපා. ඊගාසුමාලටත් මේ මාත්‍රකාවමයි බණ යන්නේ. කග්ගවිශාන සූත්‍රය වෙන මොකක්වත් කියන්නේ නැහැ. එක දිගට ඔය කියන ඔය මෙලෙක් තැන් සුවදකම් ඔක්කොම අරගෙන ඒකේ තියෙන අඩුපාඩුකම් පෙන්ලා දෙනවා. පෙන්ලා දෙමින් දෙමින් ඒක විහාරී ජීවිතේ කර ඒකචාරී ජීවිතයක තියෙන වටිනාකම පෙන්වනවා. ඒකචාරී වුණා කියලා මෛත්‍රී නැත්තේ නෑ. ලකෝ මෛත්‍රියක් තියෙන්න ඕන තමයි නැත්නම් තමයි තනි වෙන්න බෑ. තමන්ට මෛත්‍රී කරගන්න බැරි මෛත්‍රිය නැති කෙනාට තමයි සෙනක නැතුව ඉන්න බැරි. එයාට බයයි. කටුරේකට බයයි. රාවේකට බයයි. ලෙඩක් කෙනෙකුට බයයි. මැරෙයි මැරෙයි මැරෙයි මැරෙයි කියලා. ඒකචාරී වෙනවයි කියලා කියන්නේ ඒකට පුරුදු වෙනවා. තියෙනවා. එයා මරණයටවත් බය වෙන්නේ නැහැ. ජයග්‍රහණය අනුව. ස්වාමීන් වහන්සේ අපිට කාය විවේක, චිත්ත විවේකය තමයි අතරතන තීර්ණාත්මක දේ. ගෙදර ඉඳගෙන කරනවා නම් ඇත්තටම කැලේට අවිල කරනවට වැඩිය වීර වික්‍රමයි කියලා මම කියනවා. ඒක නට මෙහි ආවට පස්සේ ඊට පස්සේ තියෙන විනෝදාංශයක් විතරයි. ගෙදරදී කරලා මෙහි ආවනම් එනතු මෙහි ආවට පස්සේ ඒකචාරී වෙයි කියලා හිතුවනම් එන අමු පිස්සෙක්. උදෑයන අමාරු පාටන. කැලේට ආවට පස්සේ මේ පිස්සන්කොටුවේ තියෙන දේවල් දකින්නකොට ගෙදර ඉච්චන හොඳයි කියලා හිතෙන්න ඉතියි. ඒ ගෙදරදි පරිප්පෝ කාලාවන එතනත් පිස්සෝ මෙතනත් පිස්සෝ මම හදාගත්ත ඒක කාර්යක්‍රම එහෙත් එකයි මෙහෙත් එකයි කියලා ඒ නිසා මම නම් කිසිම කෙනෙකුට ආරාධනා කරන්නේ මේ වගේ දැනකට එන්න මේ හිත හදාගන්න කියලා. හිත හදාගත්ත මිනිසෙකුට මෙතනත් හිත හදාගන්න පුළුවන්ද කියලා බලන්න ආවට කමන්නේ. ඒ මිනිසෙට ගෙදරදී මොකද කරතයි. ඊට පස්සේ යාට මේ ලෝකේ මේ පාටි දැම්මට කොක්ටේල් පාටි දැම්මට තමන්ට ප්‍රශ්නේ නැහැ. තමන් දන්නවා පාටි එකට ගියත් තමන් විවේක වෙන හැටි දන්නවා. ඒක කාටවත් හොරකම් කරන්න බෑ. දැන් අපි එන විනාඩි 20ක් විතර අරගෙන තියෙන අපේ ධර්ම සාකච්ඡාවට පස්සේ ඇති වෙච්ච දේශනාවට පස්සේ ඇති වෙච්ච සාකච්ඡාවට වෙන ප්‍රශ්න නැහැයි කියන අදහසින් අපි ඊතාවතා ಜಾති ගාථා සජ්ජහනාට පෙළඹෙමු. ඒක ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සචිවාරයේ නිමාව වශයෙන් සටහන් කරමු. ඊතාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඊතාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චගම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරකන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමු සමාගමු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමු සතං සමාගමු යාව නිපාන සාදු but